ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දවසේ ධර්ම දේශනාව සඳහා කාලය ලබාගෙනයි තියෙන්නේ සීලම දෙනා ඒ සඳහා tempත් වෙමු tempත් වෙලා ධර්ම ගෞරවයෙන් යුක්තව සාදුකාරයක් පවතුමු නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ පුනච පරං භික්කවේ අරිය ශාවකෝ ඉති පටිසංචික්කති යාච ආනෙන්ජ සංඥා යාච ආකින්චඤ්ඤායතන සංඥා සබ්බේ සංඥා යත්තේතා පරිශේෂා නිරුජ්ජಂತಿ ඒතං සන්තං ඒතං පනීතං යදිදං නීව සංඥානා සංඥායතනಂತಿ තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ ආනන්ද සප්පාය සූත්‍රය ඉදිරිපත් කරගෙනයි මේ ධර්ම දේශනා මාලාවට මාතුකා සපයා ගන්නෙ. ඇත්තටම අපි ඒ අනුව පවත්වන මේ තුන්වෙනි භාවනා වැඩමුළුව මේ ඉදිරි වැඩමුළු දෙකකම අපි මේ තාක්කල් මතක් කරගත්ත කරුණු අනුවම ආනිද සප්පාය සූත්‍රයේ ක්‍රමයෙන් ගැඹුරට බහගෙන ගියා. ගිහිලි වෙලා ඒ ගුරුසු සංඥාවල් වල ඉඳලා ඊටාම සියුම් සංඥාවල් දක්වා ඒ සංඥා පරාසය ඒ සංඥා විසිතුරුව දැකගෙන ඒ විස්තර කරන්න යනකොට අපිට ආනන්ද සප්පාය සූත්‍රය හමාර වෙනවා වෙනුවට ඒ වැඩමුළුව સમાપ્ત වුණා. කෙසේ නමුත් සූත්‍රය නිම කරන අදහසින් අපි තුන්වෙනි වතාවටත් මේ වැඩමුළුවටත් ඒ සූත්‍රෙම ඉදිරිපත් කරගත්තා. මේ තාක් අපි මීට කලින් ඒ වැඩමුළු දෙකට ඉදිරිපත් කරගත්ත කරුණු වගේ ඒ කාම සංඥා කාමයේ ඉඳලා ආකින්චඤ්ඤායතනේ දක්වා ක්‍රමයෙන් මේ අපේ මුළු ලෝකෙම මේ අපේ මුළු දැනුමම සම්පූර්ණ සංඥා ශේස්ත්‍රින් සංඥා ශීර්ෂයෙන් දැනගන්නයි උත්සාහ කළේ. ඒකෙදී ආරම්භය කාම ලෝකයේ ගන්නකොට සියල්ල ඇත්තේය කියන මේ සියල්ල සැප පිණිස වන්නේය. ඒ නිසා ධාර්මිකව හෝ අධාර්මිකව ඒ සැප පිණිස කටයුතු කිරීම තමයි කාම ලෝකය කියලා කියන්නේ. නමුත් ඒ සැප සෙවීම සඳහා සදාචාරය, ඉන්ද්‍රිය සංවරය, සීලය වගේ දේවල් තමයි පාවල පාවා දෙමි. ඒ සැප සොයාගෙන යන්න ගියාට සැපක් නැතිමත් නෑ යම් කිසි සැපයක් තියෙනවා. නමුත් ඒකේ ආස්වාදයට වැඩිය ගොඩාක් ආදීනව සිද්ධ වෙනවා. ඊටත් අමතරව ඒ සෑම සැපසෙවන චිත්තක්ෂණයකම මතු භවයක් ඇති කරන අලුතෙන් ಜಾති ජරා සංසාරයක් ඇති කරන කර්ම රැස් වෙනවා. ඉතින් අන්තිමට ඒ නිසා ඒක කෙලවරක් කරගන්න බැරි විෂම චක්‍රයකට වැටෙනවා. ඉතින් ඒ නිසා කලාතුරකින් කෙනෙකුට තමයි මේ විෂම චක්‍රය තේරුම් අරගෙන මේ විෂම චක්‍රට හේතු වෙන්නේ මේ කාම ආශාව. ඒ නිසා මේ කාම ආශාව නැති කරන්න බෑ. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. ආරම්භයේදී කාමාශාව නැති කරන්න බෑ අපට ඒක අඩු කිරීමේ කටයුත්තක් විතරයි කරන්න පුළුවන්. මේ අඩු කිරීමේ කටයුත්ත තමයි හික්මීම කියන එකෙන් අදහස් කරන්නේ ශික්ෂණය කියන එකෙන් අදහස් කරන්නේ. ආන්නේ මේ කටයුත්ත කරගෙන කර ගැනීම සඳහා තමයි ඒ කෙනාට ආධ්‍යාත්මික ලෝකයක් ආගමික ලෝකයක් ගැන කල්පනා කරන්න වෙන්නේ. ඒ වෙනකොට ඒ කෙනා සියල්ල භෞතික ලෝකයක් වශයෙන් කල්පනා කරපු කෙනාට ආධ්‍යාත්මික ලෝකයක සේයාවක් ආගමික ලෝකයක සේයාවක් එන්න පටන් අර ගන්නවා. නමුත් ඒ කාම ලෝකයේ ඉන්න කෙනාට ආධ්‍යාත්මික ලෝකයේ පේන්නේ ආගමික ලෝකයේ පේන්නේ හුදු ලේස මාත්‍රයක් විදිහට එහෙම නැත්නම් අතාර්ථික අතාර්කික මනෝලෝකයක් විදිහටයි පේන්නේ. කෙසේ නමුත් ඉස්ලාම් මතාවට ඇදහිල්ල මත ඉඳලා හෝ සද්ධාව මත ඉඳලා හෝ මේ මනෝලෝකය ඉස්සරහින් තියාගන්නවා පරමාර්ථ වශයෙන් තියාගන්නවා නමුත් ප්‍රධාන වශයෙන්ම විශාල වශයෙන්ම ඉන්නේ කාම ලෝකෙමයි. එimhe කාම ලෝකේ කාම ලෝකේ ඉන්න ගමන් යම් දවසක ඒ තමන් හිතින් ඇඳගත්ත ඒ ආධ්‍යාත්මික ලෝකයට පිවිසිලා ඒකේ නීවරණන්ගෙන් තොර තත්වයක් යන්තමට හෝ අත්දකපු දවසට තමයි ඒ යෝගාවචරයාට සද්ධාවෙන් බාරගත්ත මේ ආධ්‍යාත්මික ලෝකය ඇදහිල්ලෙන් බාරගත් ආධ්‍යාත්මික ලෝකයේ සාක්ෂාත් කළ හැක්කක් බව Tamanට එළඹ වාසය කරන්න පුළුවන් එකක් බව තේරුම් ගත්ත දවසේ අර කාම ලෝකයේ තියෙන බරපතලකම ඝන බහලකම ටිකක් අඩු වෙන අතර Taman ආධ්‍යාත්මික වශයෙන් හිතාන හිටපු ආගමික වශයෙන් හිතාන හිටපු සමාහට මෙලෝ නෙවෙයි පරලෝකදී නැත්තම් දිවි ලෝකේ කියලා හිතාන හිටපෙක යාන්තමට කලාතුරකින් හෝ తాවකාලිකව Tamanට ළඟා විය යුතු හැකි බව ඒක ප්‍රත්‍යක්ෂ කළ හැකි බව తాවකාලිකව තීරුම් ගත්තට පස්සේ ඒ කාම ලෝකයේ තියෙන ඇලීම් බැඳීම් ප්‍රමාණය අඩු වෙලා මේ පිළිබඳව විශ්වාසය පහළ වෙනවා නැත්නම් මේ පිළිබඳව කුසල ඡන්දය කරවැලීමේ ආශාව ඒ සඳහා අපවී කැපවී වැඩ සිටීමේ ආශාව පහළ වෙනවා. ඉතින් දින කම්ම සම්පූර්ණ ගමනේ ඉන්නේ ශ්‍රද්ධාව මතින් යම් තැනක යම් අවස්ථාවක ඒක අත්දින්දට පස්සේ තමයි පුද්ගලයාට කුසල ඡන්දේ කියලා කරබැලීමේ ආසාවක් ඉන්නේ. නමුත් ඒකට බලන හැම වෙලාවකදීම ජය ගන්නව නෙවෙයි උන්කක් වෙලාට පරදිනවා. පෙරදුනාට මට කල හැකි කියන හැකි සංඥාව එන්න පටන් ගන්නවා. ඊට පස්සේ යෝගාවචරය නැවත නැවතත් ඒ කටයුත්තේ භාවනාවේ සක්මන් පරියංකා වශයෙන් එදිනදා ජීවිතයේ සතිය පිහිටීම වශයෙන් කරගෙන යනකොට ඒ යෝගාවචරය ඊටාම ගැඹුරු සංඥා විරහිත ගැටුම් නැති තත්වයටපත් නොවෙනවම නෙවෙයි. නමුත් මේ පත්වන හැම වෙලාවකම බය වෙනවා. පත්වන හැම වෙලාවකම වැරදි කියලා හිතනවා. පත්වන හැම වෙලාවකම අර කාම ලෝකේ වගේ මේක ගොරෝසු නැහැ ප්‍රමාණ කරන්න බැරි නිසා සැකකරන එකමයි කරන්නේ. නමුත් අර භාවනාව නැත්නම් නිත්‍ය අභ්‍යාසය කරන්න කරන්න කරන්න කරන්න ටික ටික ටික ටික ඒ සංඥාවක් සියුම් සංඥාවල් වලට ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ඒ යෝගාවචරය යන්න පටන් ගන්නවා. ඒ යන්න පටන් ගන්න හැම වෙලාවෙම යෝගාවචරය දැන හෝ නොදැන ප්‍රතික්‍රියා කරනවා. මේකට අකුල් හෙලනවා. මේක වැරදිල්ලක් විදිහට හිතනවා. පස්සටමයි යදින්නේ. ඒ ඊටාම සූක්ෂම සංඥාවල් වලට හිත යනකොට නැත්තම් ගොරෝසු සංඥා ගෙවෙන්න ගෙවෙන්න යෝගාවචරට පේන්නේ නිකන් ව්‍යාපාරයක් ලාභ අඩු වෙන්න පටන් ගත්තා වගේ එහෙම නැත්තම් පදනම දෙදර්ලා ගියා වගේ එහෙම නැත්තම් සතිය කැඩුනා වගේ සමාධිය කැඩුනා වගේ ඒ සියුම් සංඥාවල් හැම වෙලාවෙදීම ප්‍රතික්ෂේප කරනවා මොකද ඒ යෝගාවචරය තවමත් ඉන්ද්‍රියබද්ධ ඥානයේ ඉඳගෙන තමයි විනිශ්චය දෙන්නේ මේ ඉන්ද්‍රියබද්ධ ඥානය හැම වෙලාවෙම ගොරෝසු සංඥා විතරයි හසුරවන්න දාන්නේ. ඒ නිසා හැම වෙලාවෙම තර්ක ඥානය එහෙම නැත්නම් අන්වය ඥාන එහෙම නැත්නම් ගලපා සංසන්දනය කිරීම කරන්නේ තර්ක ඥානය කරන්නෙම ඉන්ද්‍රිය බද්ධව එන තොරතුරු හසුරීම පමණයි. යාට කවදාකවත් අර සූක්ෂම සංඥාව සියුම් දේවල් ගෝචර වෙන්නේ නැහැ. ඉතින් ඒ ගෝචර නොවන භූමියට ගිය ගම ඒ කෙනා දෙලොක් අතර හිර වෙනවා. ශික්ෂණයෙන් එතෙන්ට ගිය බව තේරුම් ගන්න බැරි වෙන්නේත් නැහැ. නැත්නම් සතියෙන් සමාධියෙන් තමයි එතෙන්ට යන්නේ කියලා. නමුත් අපේක්ෂා කළ දෙයක් නොවන නිසා ඒක ඇබැග්ගයක් වගේ ඒක අහම්බයක් වගේ පයලිස්සා වැටීමක් වගේ තමයි පේන්නේ. ඉතින් ඒ නිසා ඒක එක කිරේ පැහැදීමක් කවදාකවත් එන්නේ නැහැ. වෙන්නෙම අනිශ්චිතතාවය නොදන්නා ගතිය නිසා පය පසර තියෙන ගතියමයි තියෙන්නේ. ඉතින් මේක විස්තර කරන්නේ ਸਰවචනාංශේ නිදර්ශනයක් කියන හැර පානවා. ඒ වේපචිත්ති අසුරේන්ද්‍රයා සුරාසුර යුද්ධයේදී ඇත්තටම දිනනවා. ඒ කතාව යන හැටි දේව පුරාණ යන හැටියට සුරාසුර සටනේදී වේපචිත් අසුරේන්ද ඊටම ඡණ්ඩයි පරුසයි නිසා මුලින් මුලින් ඔක්කොම දේවිගොල්ල මරලම දානවා මට දැමඩ පස්සේ ශක්‍ර දේවීන්ද්‍රට දකින්න වැඩේ පරාජය පිළි අරගෙන තියෙන පස්සේ දේව පුරාණ යන විදිහට විෂ්ණු දේවීන්ද්‍ර කතා කරලා කියනවා කිරිසයිර කලඹලා අමෘතය හොයාගෙන ඉන්නේ කියලා නැත්නම් මේ මේ මැරෙන සොල්දාදුවෝ දෙවියෝ ගොඩ ගන්න ක්‍රමයක් හොයන්න කියලා පස්සේ පුරාණයේ හැටියට විෂ්ණු දෙවියෝ කියලා කිරිසරව කලබලා අමෘතය ගෙනලා මැරිච්ච දෙවිවරුන්ට කවනවා. කැවුවට පස්සේ මැරිච්ච දෙවිවරු පණ එනවා. පණ ආවට පස්සේ ඔය දජග්ග සූත්‍රයේ තියෙන විදිහට සක්‍රදේවෙන්දා විශාල උද්දීපනය කිරීමක් කරනවා. කරලා දෙවෙනි සැරේට අරිනවා. ඒ බලෑණිය ගියාට පස්සේ අසුරයෝ පරදිනවා. අසුරෝ සීසිකට දුවනවා. අසුර නායක වෙන වේපචිත්‍රි අසුරේන්ද්‍රයා ජීවග්‍රහයෙන් අල්ල ගන්න. පණ පිටින් අල්ල ගන්න. අල්ලගෙන ජයග්‍රහයේ දෙවිවරු එයාගේ කකුල් දෙකත් අත් දෙකත් ඇඟට තියලා තද කළ බෙල්ලෙමුත් බැඳගෙන පස්කොලකින් බැඳගෙන අරගෙන යනවා පාණ්ඩු කම්බල සෛලාසනේ ඉස්සරහට දැන් යුද්ධ සමාර මාත්තයි දෙවිවරු දිනුවා යුද අධිකරණ ඉදිරි පිටට වේපචිත්‍ය සුරේන්ද්‍රපත් කරනවා. පත් කළා මේ උසාවියේ රැස් වෙනකන් එහෙම නැත්නම් මේ දිවිවරු කියලා මට ටිකක් හොදාගන්නලා මේ උසාවියට සාක්ෂි දෙන්න ඉන්න එපා. මේ වෙලාවේදී වේපචිත්‍ය ආශ්‍රේන්ද්‍රයා බලපුවාම යාට තේරෙනවලු මේ පෙරදුනාට මොකද ඇවිල්ලා තින්නේ දිවි ලෝකේ කියලා. දැන් අසුරු ලෝකේ පෙරදිලා දිවි ලෝකයට ආපු නිසා හිතනවලු කොච්චර කෙරුවක්වත් මේ අපි වගේ නෙමෙයි දිවිගොල්ල නඩුවක් අහලයි මරන්නේ. ඒ නිසා දෙවියෝ සාධාරණ යුක්ති සහගතයි. මම දිවි ලෝකේ ආවේ අනේ හොඳයි කියනකොටම අර බැමි පහ ලීලා යනවා කියලා. ඊට පස්සේ එයා දේව ලෝකේ දේව පුත්‍රෙක් බවට ඉබේමපත් වෙනවා. පත් වුණාට පස්සේ දේවසිරිය ඒ වගේම ඒ ආනිසංස ටික ලැබෙනවා. ආයස්සරයක් ඉන්නකොට කල්පනා වෙනවලු මම මේ අසුර නායකයෙ මම දැන් මේ දිවි ලෝකේ ඇවිල්ලා දිවියෝ හොඳයි දිවියෝ සාධාරණයි කියලා හිතන එක අසුරයන්ගේ පැත්තෙන් කරනකොට ඉතාමත්ම හොරිකඩ වැඩක් සම්පූර්ණ අසුරනිකාය පාවාදීමක් ඒ නිසා කොච්චර වැරදුනත් අසුරංගේ පැත්තම ගන්න ඕනේ කියනකොටම බැමි පහටක් ගාලා වැදිලා පාණ්ඩු කම්බල සෛලාස නුද ඇදගෙන වැටෙනවා. ඉතින් ඒ අසුරේන්ද්‍රයාගේ විපචිත්‍ය අසුරේන්ද්‍රයාගේ ආකල්ප අනුව මේ දැන් ඇවිල්ලා තියෙන තැන හරි මේක සාධාරණයි මේ දෙවියෝ යුක්ති සහගතයි කියලා හිතනකොටම ලිහන ඒ වගේම නෑ නෑ කොච්චර කෙරුවක්වත් අසුරය හරි මම නායකත්වය දුන්නේ අසුරයන්ද අසුරෙන්ද එතන අරුතෙන්ගේ පැත්ත හරි කියනකොටම බැමි පහ වදිනවලු ආන්නේම අරුම බැම්මකින් තමයි අසුරෙන්ද බැඳිලා ඉන්නේ ඉතින් සර්වචන් වහන්සේ මේක <clears throat> පින්නලා කියනවා මතක් කරලා කියනවා යම් වෙලාවක සංඥාවල් වලින් තොර වෙලා භාවනාවේපත් වෙන తত্ত্বය හොඳයි මේක තමයි මම යන්න ඕනේ මේක තමයි බුදුහාමුදුරු යොමු කරේ කියනකොටම යෝගාවචරයට ඒ වෙලාවෙම විභෝගිය ලැබෙනවා. ඒකටම ඉස්පාසුව ලැබෙනවා. නමුත් යෝගාවචර හේතුවත් අඩේ මගේ සතිය නැති වුණා මට අරමුණ නැති වුණා මට මේක නිින්ද ගියා දන්නෙත් නැහැ කියලා ඒක සැකප කරපු ගම බැම්මි පහක් වදිනවා. ඉතින් බුදුජානනාංශය සඳහන් කළා තියෙනවා මේ කෙලෙස් බැම්ම අසුරේන්ද්‍රයාට ගහපු පංචවිධ බැම්මට වැඩිය සූක්ෂමයි මායාවේ බැම්ම කියලා. භාවනාදී අනිවාර්යයෙන්ම ගෙනියලා පෙන්නනවා සංඥා නැති තැනට යන්නකොටම යෝගාවචරයට කල්පනා ක්‍රම දෙකක් තියෙනවා. මේක හරි මෙතන තමයි අපේ තරුවචන හන්දිය මේ භාවනාව ගෙනියන්න හදන්නේ. ඒ නිසානේ මට දැන් සංඥා නැහැ. ඒ නිසා මගේ හිතේ ගැටුමක් නැහැ. මගේ හිතේ දලගත්තු ගතියක් නැහැ. කායේ දරදනු ගතියක් නැහැ. මේක ශික්ෂණයකින් ලැබිච්ච දෙයක්. ඉබේ හම්බෙච්ච දෙයක් නෙවෙයි කියලා ඒ සංඥාවේ තුනී භාවය හෝ සංඥාවේ නැතිකම මේ ශික්ෂාවේ අවසාන પરමාර්ථයේ බව තේරුම් ගන්නකොටම එයාට ඒ ආයතනය વિશેයි ප්‍රසාදයක් පහළ වෙනවා. එතකොටම යාගේ හිතේ තිබුණ, කයේ තිබුණ දරත ගති, දලදනු ගති පහ වෙලා සම්පූර්ණ ප්‍රසාදියක් සාන්ති කරගතියක් ඇති වෙනවා. යෝගාවචරය නිකමට හරි හිතුවොත් දැම්මම සතිය කැඩුනා. මගේ සමාධිය නැති වෙලා මේක නින්දද දන්නේත් නැහැ. මේක මම ඉස්සරහට යනවත් දන්නෙත් නැහැ පහතට යනවත් දන්නෙත් නැහැ මේක සමතෙත් දන්නෙත් නැහැ මේක විපස්සනා දන්නේ කියලා සැක කරනකොටම ආයසරයක් යා නීවරණ ධර්ම වලට යට වෙලා අර ඇති වෙච්ච ආයතනයේ ආනිසංස නැති දරත தත්ත්වයටපත් වෙච්ච දලදරු தත්ත්වයටපත් වෙනවා අන්නේම ඊටාම සූක්ෂම බැඳීමක් මේ කෙලස් බැම්ම එනිසා යෝගාවචරයට හම්බ වෙන්නේ භාවනා කරනකොට ප්‍රතිඵලයක් නෙවෙයි අවස්ථාවක් හම්බ වෙනවා. අවස්ථාවත් එක්කම ඒක නිසියාකාරයෙන් දැකීමේ යෝනිසමනසිකාරය සම්මාදිට්‍ය පහළ වුණොත් ලැබිච්ච දේ ප්‍රසාදේ පිණිස හිටිනවා. ඒක අයෝනිසමනසිකාරයෙන් බැලුවොත් මිච්ඡාදිට්‍යයෙන් බැලුවොත් ඒ தත්වෙම Taman බය කරවන, අසරණ කරවන, පාළු කරවන, හීන්දාඩිය දාන, තනි වෙච්ච, පාළු වෙච්ච මුස්පේන්තු ගතියක් දකින්න. ඒ නිසා භාවනා කරන අතරවාරයේදී ඒ යෝගාවචරයාගේ ditthujju කම්ම කියන දෘෂ්ටි ඍජු වීමේ කටයුත්ත සිදු නොවුනොත් ඒ යෝගාවචර කොච්චර භාවනා කරත් භාවනා ඊටාම සූක්ෂම தත්ත්වයට යනකොට ඒක Tamange ගිලිහි ගිය මොහොතක් පාලනයෙන් තොර වෙච්ච මොහොතක් මම නැතිවීමක් එහෙම නැත්නම් නොදන්න තැනකට යෑමක් කියලා ඒ දරත භාවයේ සාරද්ද භාවය වෙනවා ඒ නිසා මේ යෝගාවචරයට භාවනා කරන ගමන් තේරෙන්න පටන් අරගත්තොත් මේ සරුවචන්හන්සේ ප්‍රයෝගයෙන් එහෙම නැත්නම් ප්‍රතිපත්තියෙන් ගොරෝසු සංඥාව ඉඳලා සියුම් සංඥාවටපත් කරනපත් කරන යනවා ඒ යනකොට අපේ තර්ක මනස අපේ මෝඩ කල්පනාව එවන තවේ පඬිතකම හැම වෙලාවෙම මේ වැඩේට විරුද්ධ කල්පනා පහළ කරනවා ඒ කල්පනා පහල කරන හැම එකක්ම තණ්හා නිස්සිතයි, මාන නිස්සිතයි, ditthi නිස්සිතයි. ඒක කොට මේ නිසා කියනවා ප්‍රපංචකරණය කියලා. ඒවට කියනවා අනවශ්‍ය වාග් බහුල්‍ය කියලා. ඒ වෙනකොට යෝගාවචරය මේ භාවනාවේදී මතුවෙන தત્ත්වයේ gediya pitima බාර ගන්න ගිය දවසේ නිවනට ඊටාම කිට්ටුයි. මොකදාකවත් කිසිම කෙනෙක් ඒක අභියෝග නොකර ඒකට විමසුන් නොවන නොයවදා ඒක ගැන සැක නොකර කාදාකත් බාර ගන්න. ඊටාමත් උග්ගටිතඤ්ඤෝ කියන්නේ ඔන්න මෙන්න නිවන් දකින්න ඉන්න කෙනාට විතරක් තේරෙනවා අනේ සංසාරේ කොච්චරනම් මම මේ වගේ විශ්‍රාමගත තැනක විවේක තැනකට උද්දිකලා තැනකට ආවද එන හැම වෙලාවෙම මට පාළු ගතියක් ආවා බය ගතියක් ආවා නිදිමත ගතියක් ආවා අසරණ ගතියක් ආවා ඉතින් මම තර්ක මනස දාලා ආය අත් දෙක ඇරියා හයියෙන් හුස්ම ගත්තා එනතම් මේක විග්‍රහ කරන්න ගියා මේක මොකද්ද කියලා අහන්න ගියයි හැම වෙලාවෙම මම නැවතත් හිතේ කයේ දලදඬු තත්ත්වයටපත් වුණා. මානසික අසහනයටපත් වුණා. නමුත් භාවනා කරන ක්‍රමේ හරිනම් නැවත නැවතත් ඒ විස්රාමගත තත්ත්වයට එනවා. අද මම ඒ එන තත්වයට විරුද්ධ වෙන්නේ මම ඒකේ හිත පහදිනවා. එහෙම නැත්නම් මම ඒක සාදර වෙනවා කියලා ඒ ආයතනයේ හිත පැහැදපු ගමන් ඒ යෝගාවචරයට අක්ඛාලික කියන වචනේ ලොකු අර්ථයක් වෙනවා. එතකොට පැහැදීම එනවත් එක්ක මේකේ ආනිසංස ලැබෙන්න පටන් මොනම විදියකින් හෝ පුලුටු මනසකින් එහෙම නැත්නම් තර්ක මනසකින් සහකටයුතු මනසකින් ඒක පිළිබඳව අප්‍රසාදයෙන් කල්පනා කරනකොටම කෙලස් කන්දක් පහළ වෙනවා. ඒ අප්‍රසාදයෙන් කල්පනා කිරීමත් එක්කම කෙලස් පහළ වීම සහ ප්‍රසාදයෙන් යුක්තව සම්‍යක් දෘෂ්ටියෙන් යුක්තව යෝනිසමනස්කාරයෙන් යුක්තව ඒක ගැන බලනකොටම ඒකේ ආනිසංශ පහළ වීම අකාලික කියන වචනෙන් තමයි සරුවචනංශේ සඳහන් කරලා තියෙන්නේ. ඉතින් එතෙන්ට එනකම් මේ සිද්ධිය නොවුණ නෙවෙයි. නමුත් එන සිද්ධියට Taman අකුල් හෙලන නිසා ඒ සිද්ධි ආනිසංශ නෙමෙයි අපිට ලැබෙන්නේ ආදීනව. නියම දෘෂ්ටියෙන් එක දිහා බලන්න පුරුදු වෙච්ච දවසේ යාට සිද්ධ වෙනවා ඒ දෘෂ්ටිය ඇති කර ගන්න නම් මේ කය පිළිබඳව තියෙනවා නම් අල්ප මාත්‍ර වූ හෝ ආශාවක් ඒක අතහරින්න වෙනවා මේ ජීවිතය පිළිබඳ තියෙනවා නම් අල්ප මාත්‍ර වූ හෝ මායින් කරන ගතිය ඒක අතහරින්න වෙනවා ඒ වගේම දැනීම තියෙන කිසිම තැනක නිවන නැති බව දැනීමෙන් නැත්තම් මනින්න පුළුවන් තැනක කියන්න පුළුවන් තැනක හිතා ගන්න පුළුවන් තැනක කිසිම තැනක නිවන නැහැ ඒ නිසා නිවනට සම්බන්ධ වීගෙන එනකොට කිට්ටු කරගෙන එනකොට ඒ නොදන්න ගතිය කියා ගන්න බැරි ගතිය ඒ වගේම මම කියන ඒ ඒකකය ඒකකේ සීමා මායියතාවල් කැඩිලා යන ගතිය නිකම් විශ්වයට සම්භාත වෙලා සංයෝග වෙලා යන ගතිය අනන්තවත් යෝගාවචරය කල්ැතුව දැකලා ඒකට විරුද්ධ වෙලා ඒකට අකුල් හෙලලා අත්දැකීමේ මතක සටහන් අනන්ත තියෙනවා. අන්නේම තියෙන වෙලාවක විතර ඒ සංඥා සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙලා යන වෙලාවක බය නැතුව සැහැල්ලුව එහෙම නැත්නම් දරත ගතියකින් තොරව ඒකට මූණ දෙන දෙන්න පුළුවන් නම් ඉතින් කියන නොකියන දෙයක්වත් නෙමෙයි ඒක කියන දෙයක් තමයි. ඒක අනිර්වචනීය වුණාට මේකට ඒක යොමු කරවීමක් ඒකට උපදෙස් දීමක් දෙන්න පුළුවන් තමයි උපමා දෙන්න පුළුවන් තමයි. නමුත් ඒ උපමා දීමත් Taman මේ වැඩේ කරනවයි කියන එකත් හාත්පසින්ම දෙකක්. ඒක සාමාන්‍ය බුද්ධ දේශනාවේ හෝ අටුවාවේ දක්වලා තියෙන නිදර්ශන අනුව බලනකොට ගංගාවක් මොහේකටට යනකම් ගංගා නාමයෙන් හැඳින්නුවාට මොහේකටෙන් එහාට ඒක සාගර ජලයක් බවට පත් වෙනවා. ගංගාව සාගරයට දිය වෙනවා. ගංගානම් ගඟ මොහේකටට යනකම් ගංගානම් කියනවා. සරබූ ගඟ මොහේකට යනකම් සරබූ ජලය කියලා කියනවා. අචිරවති ගඟ අචිරවති මොහේකට යනකම් අචිරවති ගල කියනවා. කැලණි ගඟ, මලවේ ගඟ, මහවැලි ගඟ. නමුත් එතනින් එහාට මුහුදට ගිය ගමන් අර මිරිදිය කරදියට කලවම් වෙලා ජලයේ මහවැලි ජලයේ අනන්‍යතාවය නැති වෙලා මහා ජලකඳකට යා වෙනවා. අනිත් වගේ තමයි සංඥාව ගෙලි ඉලියෙන සංඥාව තියෙනකන් ඊටාම පාටු දාන්න වචන කියන්න පුළුවන් සීමා කරන ගතියක් තියෙනවා. ඒ සීමාව තමයි මමයා කියාගන්නේ. ඒ සීමාව තමයි අරයටදී ලොකුයි පුංචි කියලා මනින්නේ. ඒ සීමාවට තමයි අපි තණ්හා කරන්නේ. නමුත් කවදා හෝ මේ තණ්හාමාන දිට්ටි තුනී වෙලා මේක දිය වෙන්න ඇරියොත් ගංගානම් ගංග මහමෝදට දිය වෙන්න ඇරියොත් ඊට පස්සේ තීරෙන්න පටන් අර ගන්නවා තමන්ගේ අනන්‍යතාවය නැති වුණාට ජලය නැති වුණා නොවේ මිරිදිය ජලය නැති වුණාට කරදිය ජලය බවටපත් වුණාට ජලයේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ නමුත් දැන් අසවල් තැන කියලා පෙන්වන්න බෑ ඒ නිසා ඒ තැනැත්ත නැති වෙනවා ඒ අරත නැත්තා මේ තැනැත්තා කියලානේ අපි එක එක කතා කරන්නේ. ඒ තැනැත්තා තැන ඇත්ත නෑ. එයා දැන් මොහොතේ දිය වෙලා ගියා. ඒ වුණාට ඒ එක එක අංශු වලින් මොනවත් වෙනසක් වෙලා නැහැ. නමුත් ඒ පොදියට සලකපේකනා ඒ පොදියට මම කියාගත් එක්කනට වෙන්න තියෙන්නේ නිකන් ලස්සන හොඳ කිරිබාජනයක් පොළොවට වැටුණා වගේ. නැත්නම් හොඳ බොන වතුර මේ බෝතලයක වතුර නැති වෙලාවේ දුර්ලභ වෙලාවක මහ පොළොවට වැටුනොත් ඊට පස්සේ වතුර ආය ගන්නත් බෑ බොන ජලයක් බාටපත් වෙන්නෙත් නැහැ. නමුත් ජලයට මොකක්වත් වෙන්නෙත් නැහැ. ආන් මේ වගේ සංඥා පොදිය ලිහිලා යන වෙලාවේදී ඒ යෝගාවචරයට දාණය අතින් බලනකොට ශ්‍රේෂ්ඨම දාණය කරන්න වෙනවා. ඒකට කියන්නේ <clears throat> කාය ජීවිත දෙක දාණය දෙන එක. ඒ නිසා සරුවත් යනංශ මේ දාණය ගැන කතා කරනකොට කියන වචන හතරක් තියෙනවා ඡාග, පටිනිසග්ග, මුත්‍ති, අනාලයෝ කියලා. ඒක නිකෙලින්ම නිවනට කියන. නිවනේදී අපි ත්‍යාගය කරනවා තණ්හා මාන දිටි තුන. පටිනිසග්ගය කියලා කියන අතහැර දැමීමක් කරනවා ඒ තණ්හා මාන දිටි තුන. මුත්‍ති කියලා කියන්නේ මුදාහැරීමක් කරනවා තණ්හා මාන දිටි තුන. ඡාග පටිනිසග්ග මුත්‍ති අනාලය ආලය හැරපනවා ඒ අහලේ හැරපීමත් එක්ක ඒක පඨවි ධාතු පඨවි ධාතුවට යනවා ආපෝ ධාතු ආපෝ ධාතුවට යනවා තේජෝ ධාතුව තේජෝ ධාතුවට යනවා වායෝ ධාතුව වායෝ ධාතුවට යනවා සංඥා දිට්ඨි වශයෙන් නැ වේදනා සංඥා වශයෙන් තිබිච්ච ඒ මමය කියාගන නාම ධර්ම ටිකත් එහෙම දිය වෙලා යනවා ඊට පස්සේ ඒක නඩත්තු කරන්න කවුරක්වත් අවශ්‍ය වෙන්නේ නැහැ ඒ ස්වභාවයෙන් නඩත්තු වෙනවා අනේ ඉතින් යනකොට ඒ පුද්ගලයාට ලැබෙන නැත්නම් ඒ පුද්ගලයා කිනේ තනත් අකිනේ තන සිද්ධ වෙච්ච දේවල් එයා තවදුරටත් මම කියන්නෙත් නෑ මගේ කියන්නෙත් නෑ මගේ ආත්මේ කියාගන්නෙත් නෑ එතකොට සංඥා නැතුව නෙමෙයි සංඥාවට අයිතිකාරකම් කියන කවුරක්වත් නැහැ ඒක නිසා කල්ැතුව බැලුවොත් ඒ මට්ටමට යන්න ඉස්සෙල්ලා එන හැම හිතවිල්ලක්ම මේ ළඟින් යන හැම හිතවිල්ලක්ම යා හිතනවා මගේ හිතවිලි රාග හිතවිලි ద్వේෂ හිතවිලි සද්ධා හිතවිලි කුසල් හිතවිලි අකුසල හිත සේරම වගලා ගන්න. එතනේ අයිතිවාසිකම අතහැරියට පස්සේ එතනින් රාග හිතවිල්ලක් ගියත් ద్వේෂ හිතවිල්ලක් ගියත් මොහ හිතවිල්ලක් ගියත් එයාට වෙනවා හිතවිල්ලක් ගියා. ඒක ඉතින් මට බාර ගන්න දෙයක් නැහැ නේ. හිතවිල්ලක් එතනින් ගියා. ඉතින් මගේ තනක් නෙවෙයි. අන්නේ විදිහට අර හිතවිල්ල දිහා තිබිච්ච වග වෙන ගතිය, හිතවිල්ලෙන් gadu ගෙනෙන ගතිය, හිතවිල්ලට කරප්පන් වෙන ගතිය විහිළුවක් බව තේරෙන පටන් ගන්නවා. ඒකයි අර මේ මතක් කරලා කියන්නේ අර ලංකාවේ සිද්ධි වෙච්ච සිද්ධියකදී ස්වාමීන් වහන්සේ නමක් කළුදිය පොකුණේ ඉඳලා අනුරාධපුරේ පැත්තට පාන්දර එන්න හදන වෙලාවේදී පිනිපිට යාමේ අනුරාධපුර පැත්තේ ඉඳලා මේ කැලේ ගොම්මනේ ගෑනු කෙනෙක් දැකලා තියෙනවා ඉස්සරහට එනවා මොකුළු පපා hina වෙවි. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ මේ ගොම්මන් වෙලා උදේ පා ගොම්මන්නේ උදේ පාන්දර මේ ස්ත්‍රියවත් තනිමංකට කැලේ යනවා කියන එක ඒක එච්චර කුලකාන්තාවගේ සිතක් නෙවෙයි. නමුත් මේ ශාන්තිට මේ නිමිති සංඥා මොනක්වත් ගන්න බෑ නේ ශාන්තිට අර hina වෙනවා දකින්නකොටම දත්තට දිගේ මේ කලින් භාවනා කරපු අට්ටික සංඥාව ආවා. ඒ ශාංශයේ දත් තුළ තිබුණේ අට්ටික සංඥාවෙන් ගිහිල්ලා ඕදාහත කසිනේට දාලා චතුත්ථ ධානයට ගිහිල්ලා ඒ ස්වාමීන් වහන්සේ පියවර කීපයක් ඇතුළත මේ ගමන් කරද්දී රහත් වෙලාදී ඊට පොඩ්ඩක් පිටිපස්සෙන් ඒ අම්මන්ඩිගේ ස්වාමි පුරුෂයා මේ අම්මන්ඩ පිටිපස්සේ අඹාගෙන යනවා එයා දන්නවා මේ ගෙදර මිනිස්සයා යන්නේ තරහ වෙලා යන්නේ අම්මා ඉන්න ගෙදර අම්මා ඉන්න ගෙදර තියෙන මේ පැත්තේ තමයි නමුත් අහන්න කෙනෙක් නැහැ දැන් සංඝයා වහන්සේ දකින්නේ අහනවා ස්වාමීන් වහන්සේ ස්ත්‍රියාවක් යනවා දැක්කද කියලා. ඒ ස්වාමීන් වහන්සේ කියනවා ස්ත්‍රියාවක්ද දන්නේ නැහැ පුරුෂයෙක්ද දන්නේ නැහැ දත්තට ටිකක් නම් යනවා දැක්කයි කියලා. ඒ මොකද ඒ ඒ ස්වාමීන් වහන්සේට ස්ත්‍රී සංඥා පුරුෂ සංඥා මොනවක් කරන්නේ දත්තට ටික දැක්කේ ඕදාත කසිනිය ආවේ. ඒක හේතුණා නිවන් දකින්න නිවන් දැක්කට පස්සේ සාක්ෂි දෙන්නේ සම්පූර්ණ ඒ මිනිස්සු ආන දෙයට උත්තරයකුත් දෙනවා දත්තට ටිකක් නම් යනවා දැක්කා ඒකෙදි පසු කාලින අටුවාචාර්යින් වහන්සේලා ලියලා තිනවා තස්සා දන්ත දන්තට්ටිකං දිස්වා උබ්බ නිමිත්තං අනුසරි තත්වේව තේරෝ ධීරෝ අරහත්තං අපාපුනි කිය. එහෙම නැතුව රාග සංඥාව ආවනම් මේ ස්ත්‍රියාවක් මේ අරුණගින්නත් ඉස්සලා කරවලේ ස්වාමීන් වහන්සේ නමක් එක්ක මුකුළු පපා ඉස්සරහට එනකොට මේක රාගයක් විදියට ගත්තා නම් එහෙම නැත්නම් වෙන දෙයක් ගත්තා නම් ඒ ශාංශික භ්‍රමචරියත් කැඩෙන්න ඉඩ තිබුණා. නමුත් ඒ ශාංශේ ඒව නෙමෙයි ගත්තේ. ඒ දැකපු දන් ඇට නිසා හොඳක් ගත්තෙත් නෑ නරකක් ගත්තෙත් නෑ. ඒක ඇති කරගත්තර පූර්ව හොඳට අට්ටික සංඥාව භාවනා කරපු කෙනෙක් ඒක දිගේ ගත්ත ගමන් ඒ ස්වාමීන් වහන්සේ සුදු පාටට හිත දැම්මේ සුදු පාට දිගේ ඕදාත කසින දිගේ ගිහිල්ලා භාවනා කරලා රහත් වෙන්න හේතු වෙනවා. එහෙම නොවුනනම් ওই සිද්ධිය පත්‍රය දැම්මනම් අද තියෙන ලංකාදීප වගේ පත්‍රයක නුඟාවක් වෙන සිද්ධියක් වෙන්නේ. ඒ මොකද මේ තනියම ඉස්තිරියක් තනි බංගලෙමේ කැලේක හම්බුණාට පස්සේ මොනවා වේද කියන්න බෑ. ඒ වගේ ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේට ඒ විසභාග දර්ශනයක් ආවත් ඒ ශාන්තිත කෙලෙසෙන්ට මොනක්වත් දෙයක් තිබුණා හොඳටම ආසන්න තත්ත්වයේ තිබුණා. ඒ නිසා උග්ගටි දන්න පුද්ගලයාට ඒකේ පුංචි සිද්ධියක් වෙච්ච ගමන් එයා ඉක්මනටම අර සංඥාවල් විකෘති කරන නැත්නම් සංඥාවල තියෙන කෙලෙස් බලමුළු මරණ ඊට පස්සේ සංඥා හුදු කෙහෙල් බොඩයක් බවට පිපිඤ්ඤා තැම්බිච්ච පිපිඤ්ඤාලක පිපිඤ්ඤාලයක් පිපිඤ්ඤාක් විදිහට වගේ තුනී කරගන්න හැටි දානවා. තුනී කරගත්තට පස්සේ ඒකේ තියෙන ඒ නපුරු ගතිය ඇත්තේ නැහැ. විපඤ්ඤිතඤ්ඤ පුද්ගලයාට ඊට වැඩි ටිකක් මේක හපන්න වෙනවා. එයාට ධාතු මනසිකාරට දාන්න වෙනවා ශූන්‍ය වශයෙන් බලන්න වෙනවා නිස්සත්ත්‍ය නිජීව ශූන්‍ය වශයෙන් කල්පනා කරන්න වෙනවා කල්පනා කරාට පස්සේ තමයි එයාට මේ උග්ගටිඤ්ඤ පුද්ගලයා බැසගත්ත විදිහට මේ දැකපු දේ රාගනිශ්චිත කාමනිශ්චිත සංඥාවට යන්න දෙන්නේ නැතුව බුද්ධ ධාතු මනසිකාර දිගේ හෝ වේදනා සංඥා දිගේ බැසන්න පුළුවන් වෙයි. නෙය්‍ය පුද්ගලයාට ඒ තරම් ඒ මොකක්වත් කරන්න බෑ. ඒ පුද්ගලයා ගොඩාක් වෙලාට මේක අල්ලන්නේ කාමයක් විදිහට රූපයක් විදිහට නැත්නම් කාම සංඥාවක් විදිහට රූප සංඥාවක් විදිහට ගොඩාක් විලා භාවනා කරන්න ඕනේ. ඒ මතින් මනාපමනාප පහළ නොවීම සඳහා. පහළ වෙලා ඒ පහළ වෙච්ච මනාපමනාපය මතින් එක්ක උපේක්ෂා වෙන්න වෙනවා. එහෙම නැත්නම් මට මේ දර්ශනය දැකීම නිසා මට රාගය උපන්න නැත්නම් මනාපය උපන්න අපනාපය උපන්නයි කියලා ඒ පිළිබඳව ලැජ්ජිත දුක්ඛිත මුකුලිත තත්වයක් හිතේ ඇති කරගන්න වෙනවා. එහෙම නොවුනොත් ඒ පුද්ගලයා සමහරලාට ඒ ඇතිවෙච්ච රාගය නිසා ඇතිවෙච්ච මනාවමනාව නිසා ආතුර තත්වයකටපත් වෙනවා. නම හොඳට භාවනා ක්‍රමයේ දන්න කෙනා නම් ඒ දැකපු රූපයත් එක්ක නෙමෙයි භාවනාව යන්නේ රූපේ නිසා Tamanට ඇතිවෙච්ච ඒ මනාපමනාප දෙක හරහා තමයි භාවනාව යන්නේ. එතෙන් ගියාට පස්සේ මතුවෙච්ච මනාපමනාප දෙක තමන්ගේ හිතේ තිබුණ කෙලෙසයක් නිසා ඒ රූපේ දිහාට වක් කරපු එකක් මිස රූපේ දිහාවෙන් තමන්ට ආව එකක් නෙවෙයි. ඒක මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි කියලා කල්පනා කරගන්න ඒ යෝගාචර කල්යතෝ දක්ෂ වෙලා තිබුණා නම් ඒ යෝගාචරයට බේරෙන්න ඉඩ තිබුණා. රහතන් වහන්සේට දකින්න දේ මතින් එක්ක මනාපේ මත පහල කරන්න පුළුවන් එක්ක අමනාපේ පහල කරන්න පුළුවන් නැත්නම් මනාප අමනාප දෙක කියන අතරමැද තත්ත්වයට යන්න පුළුවන් නිසා රහතන් වහන්සේට දොරවල් තුනක් තියෙනවා. බිංගවල් තුනක් තියෙනවා යොස්ත්‍රේ. එනිස නමුත් විපංචේ නිය පුද්ගලයට සෑහෙන වෙලාවක් යනවා මේ දැකපු දේ හරහා නිවන් දොරටු පාදා ගන්න. ඉතින් ඒක ක්‍රමයෙන් ක්‍රමයෙන් කෙරෙන්නේ මේ ආනන්ද සප්පයි සූත්‍රයේ පෙන්නන විදිහට මේ සංඥාවල් එnde ende ende තනුක කරගෙන යෑමෙන් සංඥාවල් එnde ende ende ende ඊටාම සූක්ෂම කරගෙන යෑමෙන් ඒ සංඥාවල සූක්ෂම භාවය කෙලෙස් සහිතව සිද්ධ වෙනකොට නිින්ද කියලා කියනවා. කෙලෙස් රහිතව සිද්ධ වෙනකොට හිත සැඟවි ගැනීම කියලා කියනවා. ආරම්භයේදී පස්සේ යෝගාවචරතර කර්මස්ථානේ වෙන්නේ ඒකමයි. ආනපානෙ නෙවෙයි. පිම්බි වැගලිම නෙවෙයි. වම දකුණ නෙවෙයි. බාහිර ලෝකේ තියෙන රූප, ශබ්ද, ගන්ධ රස ස්පර්ශ නෙවෙයි. ඒවදියා බලාගෙන ඉන්නකොට මේ දෙක අතර මැතින හිස්තනමයි අරමුණු වෙන්න පටන් ගන්නෙ. ඒ හිස්තන අරමුණාට පස්සේ හිස්තන ඉන්ද්‍රයන්ට රුප්පණය කරගන්න බෑ. ඒ ඉන්ද්‍රයන් කුප්පණ ගතියක් ඒකේ නෑ. ඒ නිසා ඉඳුරන් බොහෝ විට මුකුලිත වෙනවා. ඉඳුරන් බොහෝ විට ලීන තත්ත්වයටපත් වෙනවා. ඒක අත්දැක ගන්න බැරි නිදිමතක් වාගේ. එහෙම නැත්නම් ලෙස්ස වැටීමක් වාගේ. එහෙම නැත්නම් මතකයෙන් තොරවීමක් වාගේ පේන්න පටන් ගන්නවා. අනේ ඒ දේට එල්ලඹ වාසය කරන්න නම් මේක භාවනාවෙන් ශික්ෂාවකින් පරිත්‍යාගයෙන් ලබාගත දෙයක් බව තේරුම් ගත්තොත් යෝගාවචරය කමඨාන සුද්ධ කර ගන්නවා Tamange. මම භාවනා කරනකොට ආනාපානෙ මට නොදෙනී යනවා. නොදෙනී ගියාට ඒක කරදරයක් ප්‍රශ්නයක් නෙවෙයි. ඒ වෙනකොට තමයි සද්ද වේදනා ටිකක් වැඩි වෙන්නත් ඉඩ තියෙනවා. ඒත් ඒව එකකින්වත් අර Tamanට ලැබෙන මේ හිස්තන, Tamanට ලැබෙන මේ උද්දේකලාව, බාධා වෙන්නේ නැති බව තේරුම් ගන්න ගොඩක් කල් යන යෝගාවයි. එයා ඒ තියෙද්දි මුගක් වෙලාවට අර ඒ විවේකයේ බාධා කරන කෙලස් ගැන කට උල් කර කර දිග රචන ලියවිමින් දඟලන්න පටන් අරගත්තොත් ඒක මේ යෝගාවචරයේ දෝෂයක් නෙමෙයි යුවා මේ චරිතගත தত্ত্ব පටන් ගත්තොත් මේ යෝගාවචර කවදාකවත් අර මැද තියෙන හිස්තන දකින්නේ නිකන් උදාහරණයක් වශයෙන් කිව්වොත් යම් කෙනෙක් චිත්‍රයක් දිහා බලලා ඒ චිත්‍රය ගැන විස්තර කියන්න පටන් ගත්තයි කියලා කියන්නේ මේ මනුස්සයා කැන්වස් එක දැකලා නැහැ. චිත්‍රය අඳපු කැන්වස් එක දකින්න කැමති නම් මේ බලන්නේ කැන්වස් එක බලන්න. ඒ මනුස්සයා චිත්‍රය ගැන වැඩිපුර කතා කරමින් හම්බ වෙන්නේ කතා කරලොත් එයා දන්නවා ඒ පුංචි සායන් තට්ටුව විනිවිදලා චිත්‍ර කැන්වස් එක දකින්න දන්නේ. ඉතින් ඒ නිසා යක චීන චිත්‍රයක්, ජපන් චිත්‍රයක්, කලුසුදි චිත්‍රයක්, දීසායන් චිත්‍රයක්, තෙල්සායන් චිත්‍රයක්, භාව චිත්‍රයක් කාටුන් චිත්‍රයක් ආදි වශයෙන් අර ඇඳලා තියෙන ගැන පුදුමාකාර වෙහෙසක් යනවා. ඊටාම තුනී සායන්තට්ටුවක් මේකේ තියෙන්නේ. නමුත් මේ සායන්තට්ටුව හිතලා තියෙන්නේ මොකේද? canvas එකේ canvas එක දැක්කොත් canvas එකේ මොනම කලාවක්වත් නැහැ. canvas එක දරා සිටීම පමණයි. ඒ වගේ මේ හිස්තන මේ විවේකය මේ හුදකලාව canvas එක වගේ. ඒක උඩ අපි ගෑණියක් කියලා හිතා ගන්නවා, පිරිමියෙක් කියලා හිතා ගන්නවා, ජයග්‍රහණයක් කියලා හිතා ගන්නවා, පරාජයක් කියලා හිතා ගන්නවා, පිනක් කියලා හිතා ගන්නවා, පවක් කියලා හිතා ගන්නවා. নানা ප්‍රදේවල් ඇදෙනවා. ඒ ඇදෙන දේවල් මම කියාගත්තොත්, මගේ කියාගත්තොත්, මගේ ආත්මේ කියාගත්තොත්, ඒ මනුස්සයා පුදුමාකාර විදිහට දරත භාවයකට සාරද්ද භාවයකටපත් වෙනවා හිත කය දැඩි වෙන්න පටන් ගන්නවා දැන් වචනෙන් කියනවා අසහනයටපත් වෙනවා නමුත් මේ ඒ අසහනයත් එක්ක මෙහා පැත්තෙන් ඒ අසහනයට සාපේක්ෂ විවේකයක් තියෙනවා. එයාට ඒ විවේකයේ සදාකාලිකවටම ගියා ගියාමයි වෙන්නේ. ඒ මොකද ඒ අල්ලලා තියෙන සාරාන්ත පැත්ත. නමුත් හරි එක කොයි වෙලාවක හරි කමන්නේ කොයි චිත්තක්ෂණයක හරි කමන්නේ මේ කැන්වස් එක බලන පැත්තෙන් එහෙම නැත්නම් මේකේ පදනම බලන පැත්තෙන් ගියොත් නියම ක්‍රමයට බලපු ගමන් මේට චිත්තක්ෂණය ඉස්සලා මොන්න තරම් සාරද්දව හිටියත් අසහනකාරීව හිටියත් ඒක දැකපු ගමන් එතනම සාන්තියක් තියෙනවා. ඉතින් මේ දෙක අතර මේ වැරදියට බැලීම සහ හරියටට බැලීම නැත්නම් යෝනිසෝමනස්කාරය අයෝනිසෝමනස්කාරය නුවණින් සලකා බැලීම සහ නුනුවණින් සලකා බැලීම සාමාන්‍ය සම්මුති ලෝකේ විශාල පරාසයක් තිබුණාට සරුවච්චන් වහන්සේගේ සරුවච්ච විග්‍රහය හැටියට බලනකොට සලායතන විභංග සූත්‍රයේදී සරුවච්චන්සේ සඳහන් කරනවා යම් වෙලාවක එතෙන්දි ගොඩක් වෙලාට සම්බන්ධතාවය යන්නේ වේදනා චෛතසිකෙ දිගේ වේදනාවේ උපේක්ෂාව සැපත් නැති දුකත් නැති අදුක්කම සුඛ වේදනාව ගත්තොත් අදුක්කම සුඛ වේදනාව හොඳ දෙයක් කියලා කල්පනා කරන්නේ නැත්තේ කල්පනා කරන්න බැරි අදුක්කම සුඛ වේදනාව යටින් මෝහානුසය තියෙන නිසා අදුකම සුඛ වේදනාව නොදකින්න පතන් කියන අනුසයක් ඇතින් වැඩ කරන නිසා අදුක්කම සුඛ වේදනා ආපු ගාම යෝගාවචරය අසහනයටපත් වෙන එක්ක සැප හොයනවා එක්ක දුක හොයනවා අදුක්කම සුඛයට නොදැන වෛර කරනවා ඒ නිසා අදුක්කම සුඛයට ප්‍රතිපක්ෂව තියෙන්නේ මොහ අනුසය අවිජ්ජා අනුසය නම ਸਰවචනාංශයේ කිසියම් පැකිලීමකින් තුරෝ කියන අවිජ්ජානුසය පිටලා තියෙන විඥානුසය මත විද්‍යාව මත කියලා අවිද්‍යාව පිළිහිලා තියෙන්නේ විද්‍යාව මත කියලා. ඒ දෙක එකට එකට හැප්පිලා තියෙනවා. අපි හිතන්නේ මේක උත්තර ධ්‍රවය දක්ෂිණ ධ්‍රවය වගේ සම්පූර්ණ කොන් දෙකක තියෙන කියලා. ඒක නිසා මේක අවිද්‍යාව පිළිහිලා තියෙන විද්‍යාව මත කියන මතය විස්තර කරන්න ගිය නාගාර්ජුන පාදයන් සඳහන් කළා තියෙනවා අවිද්‍යාව මෙපමණයි කියලා ප්‍රමාණ කිරීමටමයි විද්‍යාව කියන්නේ. නැත්නම් තමන්ගේ තකතිරුකම පිළිබඳව ප්‍රමාණ කිරීමටයි අවබෝධය කියලා කියන්නේ. කාගවත් තකතිරුකමක් නෙවෙයි. ඊයේ තකතිරුකමක් නෙවෙයි. හෙට එන දින තකතිරුකමක් නෙවෙයි. අල්ලපු ගෙදර කරන තකතිරුකමකුත් නෙවෙයි. මිත්‍යා දෘෂ්ටිකම් පිළිබඳ කතාවකුත් නෙවෙයි. මම මෙච්චර බූරුවෙක්, මම මෙච්චර තකතිරුවෙක්, මම මෙච්චර මැට්ටෙක්, මම මෙච්චර දන්නේ නැති එකෙක් කියලා දන්නවනම් ඒක විතර දන්න කමක් වෙන ඇත්තෙත් නැහැ. ඉතින් අපි ඒක ප්‍රහාණය කරලා විද්‍යාවක් හරහා දැනුමක් හරහා අපේ මෝඩකම අයින් කරන්න හදනවයි කියලා කියන්නේ කවදාකවත් කෙරෙන වෙදකමක් නෙවෙයි. ඒක නිසා සංඥා සූක්ෂම වෙන්න වෙන්න මේ ඇතිවෙන බය හරහා වෙන්නේ මොකද්ද? මේ සූක්ෂම සංඥාවට අපේ තියෙන ප්‍රසාදය පිළිගන්න සුළු ගතිය නැති වෙනවා. ඒකෝට අර යුද්ධයෙන් පෙරදිලා දිවි ලෝකේ කියන වේපජිත්‍ය අසුරෙන් දෙයට පෙරදුනත් මම අසුරයන්ට නායකයෙක් මම ඒ නිසා අසුරෙන්ගේ පැත්ත ගන්න ඕනේ කියනකොටම බැමි පහවදිනවා වගේ ඒ කෙනාට සම්පූර්ණ කෙලෙස් බැම්ම වදිනවා. නමුත් යා කිව්වොත් වැරදිලා හරි කමන්නේ. දීලා තිත දිවි ලෝක දිවියෝ සාධාරණ. ඒ නිසා මේ ලෝකේ හොඳයි කියලා එකේ පැහැදිච්ච ගමන් දැන් මේ පහ ගැලවිලා යනවා. ඉතින් ඒක නිසා මේ බැම්ම බඳ ගන්නවා හෝ ගලව ගන්නවායි කියන එක මේ කතා දෙබඳිනා වගේ එකක් නෙවෙයි. දෙවන්නේක් සම්බන්ධ නැහැ. බැඳපු කට්ටිය හුඟ දෙනෙක් හිතා ඉන්නවා අපි බැඳලයි කියලා. මං අහනවා මේ කෙස් ගහකින්වත් බැඳලා තියෙන බැඳිල්ල පොඩ්ඩක් පෙන්වන්නයි කියලා මට. කොහෙන්ද බැඳිලා තියෙන්නේ කියලා. පතරන් නූලකින් බැඳලා තියෙනවද? පොර වේදිනම් බඳිනවා අර පොඩි නූල් කැල්ලකේ. ඊට පස්සේ බැඳිලා තියෙන්නේ සංඥාවේ තමයි. මේ හිරේ තියෙන්නේ මේ බැඳිලා තියෙන්නේ ඒකේ. නමුත් නිවන දක්වාම එහෙම නැත්නම් ඒකට කියනවා සංඥාග්ග කියන එක. සංඥාවේ කෙලවර සංඥාග්ග එහෙම නැත්නම් අදි අභි සංඥා නිරෝධය කියලා කියනවා. සංඥාවේ අභි නිරෝධය. එහෙම නැත්නම් අභි සංඥා නිරෝධය කියලා කියන්නේ නින්දට අවදි වීම. මොනක්වත් තේරෙන්නේ නැති தત્ත්වය තමයි මම සම්පූර්ණ මගේ භාවනා ජීවිතයේ උප්පරිම தત્ත්වය කියලා ඒක ධම්ම ඨිතිය බවත් ඒක ධම්ම නියාමයක් බවත් මේක ප්‍රමාණ කරනකොට මම මෙතෙන් දෙනවා වචන කියන්න හදනකොට බම මෙතෙන් දෙනවා. ඒ නිසා මේක අතක්කාවචරව තියෙන්න අරින්න. අනිර්වචනීයව තියෙන්න අරින්න. එතෙන් ගියාට පස්සේ දලදඬු වෙන්න එපා. මේකේ වැට සීමා මරියාදාවල් හොයන්න යන්න එපා. මේක මගේ කියා ගන්න යන්න එපා. මොකද එතෙන්ට එනකොට මානසික தත්ත්වය හැදිලා තියෙන්නේ ක්‍රමයෙන් ගෙවිල් ගෙවන් වෙලා. ආන්නේ විදියට සංඥාව නැති මතකයට ගන්න බැරි අරමුණ නැති සතියකුත් නැති සද්ධාවකුත් නැති සමාධියකුත් නැති මොනවත් නැති මේ தত্ত্বයේදී නොසැලෙන බව ගන්න පටන් අරගත්තොත් ඒකට උප්පරීම తాදී ගුණය කියලා කියනවා. උප්පරීම නොසැලෙන ගතිය කියලා කියනවා. ඒක සංඥාග්ග වශයෙන් සර්වචර්යය හඳුන්ලා දීලා තියෙනවා. නමුත් මේක බොහෝ වෙලා දවස පුරාම ජීවිතේ පුරාම පවත්වන්න පුළුවන් එකක් නෙවෙයි. නමුත් මේ සංඥාව සහිත ලෝකෙට විකල්පයක් වශයෙන් සාපේක්ෂව පෙන්ලා දෙන්න පුළුවන් මේ සියල්ලම නැති තැනකින් පටන් ගන්න. තියෙන හැමදේම විග්‍රහ කරගෙන කරගෙන කරගෙන යනකොට කේවල தത്വයට යනකොට මේ සංයග්ග කියන එකට වැටෙනවා. ඒකට ආකින්චඤ්ඤායතන කියනවා කිසිත් නැති බවට සංඥාවක්. රූපත් නැහැ නාමත් නැහැ ඒක වල සද්ධාවකුත් නැහැ අශ්‍රද්ධාවකුත් නැහැ වීර්ය කිරීමකුත් නැහැ, කුසීතකමකුත් නැහැ. සතියකුත් නැහැ, ප්‍රමාදිකුත් නැහැ, අප්‍රමාදිකුත් නැහැ. සමාධිකුත් නැහැ, වික්ෂිප්ත භාවකුත් නැහැ. අවිද්‍යාවක් නැහැ, විද්‍යාවක් නැහැ. නමුත් ඒ හිස්තන ඒක අසත්පුරුෂයාට කල්යාණ ධර්ම දන්නේ නැති කෙනාට පුදුමාකාර බංකොලොත් භාවයක් මුස්පීන්තුකමක් වශයෙන් පෙනුනට ධර්මයේ දන්න කෙනා ඒක හොයාගන්න යන්නේ ඊට කිට් වේගෙන එනකොට දැනගන්නවා දැන් ඔන්න හිත ප්‍රසාද වෙන්නයි තියෙන්නේ දලදනු වෙන්න නෙවෙයි වේපචිත්‍ය අසුරින්ද වගේ වැරදිලා ගියත් මම දැන් ගිහිල්ලා තියෙන්නේ වචනයෙන් කියන්න බැරි එහෙම නැත්නම් තර්කයට අහුවෙන්නේ නැති අතක්කාවචර දැනකට ඉතින් මට බැරිද මේක දෝතිම් බාර ගන්න මේකට සමාදම් වෙන්න මේක එළඹ වාසය කරන්න මේකට කියනවා සාක්ෂාත්කරණය කරන්න කියලා. ඉතින් ඒක ඇත්තටම මේ වචනේ කිව්වොත් මට බැරිද ඒකට යන්න කිව්ව සම්පූර්ණ ව්‍යාකරණිකුල වැරදි. මොකද මම ඉන්න තාක්කල් මේක හම්බ වෙන්නේ නැහැ. ඉතින් එනකොට මම යගේ සීමාවල් කැඩිලා ස්ත්‍රී පුරුෂ ගති මැකිලා නිකන් හුදු ආයතනයක් වගේ පේන්න තියෙනවා. තැන නැත්තා නැහැ. තැනේ තියෙන මරියාදාවල් නැහැ. ආන්න මේ තත්ත්වයට ගිහිල්ලා ඒ පුද්ගලයා ඒ අකින්චයන්තර ගියාට පස්සේ ඒකත් සංඥාවක් තමයි සංඥාවේ නැති භාවය අභාවය. එහෙම නැත්නම් පටවියාපෝ තේජෝ නැති අභාවේදී අවකාශ ධාතු මත වෙන. ඒකට කියනවා රූපයේ අභාව ප්‍රත්‍යක්තිය කියලා. ඒ වගේ තමයි සංඥාව ඇති තැන හොඳටම ගෙවම් කරලා කරලා කරලා කරලා අඩියටම ගියාට පස්සේ කියන්නේ සංඥා ශීර්ෂයෙන් කියන්න පුළුවන් සංඥා නැතිකම අකින්චඤ්ඤායතනේ එතෙන්ට ගියාට පස්සේ ආර්යනාංශ කල්පනා කරනවලු ඒ කාමේ තියෙන ditth ධම්ම වශයෙන් සම්පරායක වශයෙන් කාම සංඥා තියෙන ditth ධම්මික සම්පරායක වශයෙන් රූප තියෙන ditth ධම්මික සම්පරායක වශයෙන් රූප සංඥා තියෙනවා ditth ධම්මික සම්පරායක වශයෙන් ඊට පස්සේ ආනෙන්ජ සංඥාව තියෙනවා කම්පන චංචල වෙන්නේ නැති සංඥාවක් එහෙම කියනවා නම් රූප ලෝකේ රූප ධානා සංඥාව ඊට පස්සේ ඒක එයා ආකාසානංචාත විඥානංචාතන හරහා ගිලා අකින්චඤ්ඤාතනරෝ දැන් අරූප ලෝකෙත් නැති තැන කියන අඩියටම සංඥග්ගයට ගියාට පස්සේ කල්පනා කරනවලු මේ සියලු දේ සංඥා ඒක නිසා ඒතං සන්තං ඒතං පනීතං යදිදං නීව සංඥා නා සංඥායතනං සංඥාව ඇත්තේත් නැති නැත්තේත් නැති தත්ත්වයට කොම්ප්‍රොමයිස් කරනවා නැත්නම් ඒකට හෙට්ටු කරනවා මොකද මේ සංඥා නැතිම తত্ত্বය මූල ධර්ම මේ වශයෙන් ගිහිල්ලා සාපේක්ෂව ඒ සංඥාගේ පෙන්වාට ඒකේ දිගට පවතින්න බෑ. ඒක මූල ධර්මයේ වශයෙන් පෙන්වලා දෙන එක විතරයි කරන්නේ. ඊට පස්සේ ලෝකේ පවතින සමතුලිතතාවයේදී සංඥා ඇති නැති නැති නැති తত্ত্বය ඒක යෝගාවචරයට <clears throat> භාවනා ලෝකෙදී පින්නන්න පුළුවන්. දැන් ආනාපානය කරගෙන යනවා. ඒ යෝගාවචරය සාමාන්‍ය මූලධර්මවාදියෙක් නම් එහෙම නැත්නම් කල්පනා බහුල කෙනෙක් නම් හිතන මේ ආනාපානට යනකොට සද්ද නොතිබෙන්න ඕනේ වේදනා නොතිබෙන්න ඕනේ හිතවිලි නැති වෙන්න ඕනේ හරියට රජ කෙනෙක් වීදියට බැස්සා වගේ කවුරුත් පදිකියෝ නැතුව මේ ආනාපානට රජ ශ්‍රීලාවෙන් යන්න තියෙන්න ඕනේ කියලා හිතාන තමයි උඟ දෙනෙක් භාවනා කරන්නේ එමෙ චිත්‍රයක් ඇඳලා දෙනවා ඇඳ ගන්නවා නමුත් කරගෙන කරගෙන යනකොට තේරෙනවා සද්ද නැතිකම නෙවෙයි තියෙන්නේ සද්ද තිබුණට ගණන් ගන්න නැතුව ආනාපානයත් එක්ක ප්‍රේම සම්බන්ධය පවත්වන එකයි තියෙන්නේ වේදනාවක් නැතිකම නෙවෙයි තියෙන්නේ දැඩි යකි වේදනාව දරාගෙන ආනාපානයත් එක්ක ආදරය පවත්වන එකයි තියෙන්නේ හිතවිලි නැතිකම නෙවෙයි වෙන්නේ හිතවිලි තියෙනවා හිතවිලි ගණන් ගන්න නැතුව ආනාපාන ටික පවත්තන. එතකොට අර සද්ද වේදනා හිතවිලි පිළිබඳව සංඥාවක් ඇත්තේත් නැති නැත්තේත් නැති தത്വෙදී ආනාපානයත් එක්ක බොහෝ කාලයක් පවත්වන්න පුළුවන්කම අපිට මේ නිකන් තේරුම් කරගන්න අපේ ජීවිතය සම්බන්ධ කරගන්න කොනක් විදියට ගන්න පුළුවන්. ඉතින් මේකෙදී මේ වේදනාවල් යම් ප්‍රමාණයකට තියෙද්දී ඒක ප්‍රශ්නයක් කරගන්න නැතුව ඒක නඩුවක් කරගන්න නැතුව ඒක කියාපාන්න යන වාග් බහුලියට ලක් කරන්නේ නැතුව ප්‍රපංච කරන්නේ නැතුව යෑමට කියනවා වේදනා විජේ කියලා. වේදනා විජේ කියලා කියන්නේ වේදනා නැතිකම නෙවෙයි. ජීනක දරාගෙන ඉන්න පුළුවන්. මේ දරාගෙන ඉන්න බව තියෙන්නේ ඒ වේදනා යම් ප්‍රමාණයකට තියෙදි ඔක්කොම නෙවෙයි. වෙනදාට වැඩි ප්‍රමාණයක් කියලා කියයගේ. තියෙද්දි Tamanට ආනාපානේ මොනවාක්වත් නැති වෙලාවේ බලන්න හා සමානව හෝ ඒ වාහගේ බලන්න පුළුවන්. ඒ මොකද වේදනාව පිළිබඳ නොසැලෙන මනස යා හොඳට අගය කරන්න දාන. එහෙම එහෙම ඉන්න වෙලාවේ යෝගාචර උනන්දු කරවීම සඳහා කියන්න පුළුවන් වේදනාවක් නැති වෙලාවේ <clears throat> ආනාපානේ පවතින සතියක් වේදනාව පවතිද්දී ඒත් අඛණ්ඩ ආනාපානේ පවතින සතියක් ගත්තොත් වේදනාව පවතිද්දී පවතින ආනාපාන සතිය බොහෝම බලවත් කියලා කියන්න පුළුවන්. බොහොම කාර්යක්ෂමයි කියලා කියත හැකියි. බොහොම සුඛනම්යයි කියලා කියයි. බොහොම කර්මන්‍යයි කියලා කියයි. තව කෙනෙක් චෝදනා කරනවා සද්ද තියෙනවා. මම හරි කැමති කිසියම් සද්දයක් නැතුව ආනාපාන විතරක් පවතිනවා නේද? ඒකට මට හොඳට සතිය තියෙනවා. නමුත් මේ සද්ද ඇහෙනකොට මගේ ආනාපාන සතිය කැඩෙනවා. ඒ නිසා මට ඒක කන්දොස් කිරියාවක්. මට කංකරච්චලයක්. ඒ නිසා මට මගේ මිම්මේ හැටියට බලනකොට සුද්ධ ආනාපාන තියෙන සතිය හොඳයි. ශබ්ද එහෙමේ පවතිද්දී තියෙන සානාපාන සතිය හොඳ නැහැ කියලා කියනද උඟා කමඨාන් වල ඇහෙනවා. එමත් ඒක සුද්ධ කරලා දෙන්න ඕන කමඨාන් සුද්ධ කරනකොට ඔය පටන් ගන්නකොට එහෙම හිතාන හිතියට ආනාපානීය සුද්ධ කරන එකට වඩා හොඳයි යම් යම් සද්ද වේදනා මැද නැත්තම් මේකෙන් තිතින සද්ද මැදත් හිත නරක කරගන්න නැතුව ආනපනේ පවත්වන්න පුළුවන් නම් ඒ ශබ්ද පිළිබඳව සංඥා ඇත්තේත් නැහැ නැත්තේත්. ඇත්තටම සංඥාවක් තියෙනවා නමුත් ගණන් ගන්න. ඉතින් මේක හොවා දක්වන්න. මේක මේක ඒක හිතවත් ගන්න. ඒ සෙන් බුද්ධහගමේ කියනවා හද්ද කැලයක් නැද. එතන දවස් 7කින්වත් මැදට ගිහිල්ලා ඉවර කරන්න බැරි කැලයක් නැද. කවුරුවක්වත් නැති කැලයක් නැද විශාල හඳුන් ගහක් වැටෙනවා සද්දයක් ඇහෙයිද කියලා. අහන්න කෙනෙක් නැත්තම් හඳුංගා කඩා වැටීමේ සද්දයක් තියෙයිද කියලා. ඉතින් භෞතික විද්‍යාඥයෙක් කියන තියෙනවා හඳුංගා කඩවන සද්දයක් තියෙනවා කියලා. මොකද අහන්න නැත්නම් සද්ද සංඥාවක් ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ. අහන මිනිහා මොඩේක් නම් ඌ හඳුන් ගහ වැටෙනකොට ඉසගක්කමක් ඇති කරගන්න. ඉතින් රහතන් වහන්සේ නමක් හිටියනේ ඉතින් හඳුන් ගහ කරන කියලා ප්‍රශ්නේ නැහැ. තමන් ආනාපානෙ ඉන්නවා යනවා එකයි තියෙන්නේ. එතකොට එයාට මේ හඳුන් ගහ වැටීමේ සත්‍ය තාමත් නේව සංඥා නාසඤ්ඤා තමයි. එනිසා මේක මේ ඒ වගේ උපමා කතා වලින් තමයි ඒක පෙන්ලා දෙන්නේ. ඒකල කියන මේ සද්ද වලට උඹ බාධා කරනවා. මිසක සද්ද එන්නේ උඹට බාධා කරන්න නෙවෙයි. නිසා කරුණාකර සද්ද වලට බාධා කරන්න එපා. මේ සද්ද වලට නඩු දාන්න එපා. එක හිතවිල්ලක්වත් එන්නේ උඹට බාධා කරන්න නෙවෙයි. උඹ ඒකත් එක්ක හැප්පෙන්න ගිය ගමන් එතන විශාල ජේසුලියක් පටන් අර ගන්නවා. ආතතියක් පටන් අර ගන්නවා මනාපමනා පාලන උකට යන්න ඇරපන් යන්න ඇරපන් හිතවිලි පිළිබඳ චෝදනක් නැහැ මොනවාද කියන්නේ නීව සංඥා නා සංඥා තමයි මේ ਸਰවඥාන්සේ මේක ਸਰවඥ ජීවිතයෙන් පෙන්ලා තියෙන්නේ දවසක් ඒ ਸਰවඥාන්සේ ළඟට හම්බෙච්ච අන්නේ තීර්ථක ශ්‍රාවකේ එයා තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේගේ අගේ ආඩම්බරේ ਸਰවඥාන්සේ ඉදිරියට කතා කරලා තියෙනවා මගේ ශාස්ත්‍රුන් වහන්සේ කොච්චර සද්ද පිළිබඳව නොසලකා භාවනා කරන්න පුළුවන්ද කියනවනම් මම සාස්ෘණ වහන්සේගේ ගෝලයක් වශයෙන් එතුමත් එක්ක ගමනක් යද්දී එතුමා පාරෙන් පොඩ්ඩක් පැත්තකට වෙලා පාරායන තියෙන ගහකට ධානයකට සමවැදුනා. සමවැදුනට පස්සේ කරත්ත 500ක් ගියා පුදුමාකාර දුවිලක් නැගිටිනකොට එයාගේ මුළු ඇඟම දුර්වර්ණ වෙලා තිබුණා. ඉතින් එයා නැගිටලාවලු මොකද මේ මගේ ඇඟට වෙලා තියෙන්නේ. ඊට පස්සේ කිව්වලු ඔබතුමාට ඇහුන්නේ නැද්ද මෙතන ගල් 500ක් ගියා. ඒ ගල් 500 දූවිලි කියලා ඊට පස්සේ කළා මට කිසිම ගල් 500න් බාධාවක් නැහැ. මට එහෙම දෙයක් උනේ නෑ මම මේ දැන් තමයි දන්නේ දූවිලි තියෙනවායි කියලා. එතකොට අර ගෝලයට විශාල ශ්‍රද්ධාවක් ඇති වෙලා තියෙනවා. මේ ගැල් 500ක් යනකොට ගැල් කවි කියනවා, ගොන්නුගේ සද්ද ඇහෙනවා, මේ පාරයින දූවිලි නගිනව මොනක්වත් ඇහිලා නෑ. ඒක සර්වඥාන්සෙත් නිකන් මේ උපමාවට වගේ කියනවා. අඩේ, හරි වටිනවනේ. එහෙම තියෙනවා බොහොම හොඳයි කියලා මමත් දවසක් වෙල්ලායක භාවනා කරලා හිටියා බුසාගාරයක. ඒ කියන්නේ පිදුරු මඩුවක. ඉතින් මම මේ බොහොම ජයට භාවනා කරලා නැගිනකොට මුළු වෙල්ලාය පිරලා සෙනඟ හරි ගමවලු ගමම කැළඹිලා. ඉතින් ඉස්සරහ සක්මන් කරන ගමන් ඉලන්දාරියනේ හොල මොකද ඉලන්දාරියා මේ පාඩි වෙනකොට පාඩි උනේ බොහොම විවේක තැනක. يعني සද්ද නැති නිසා. නමුත් දැන් විශාල සෙනග. මොකද ඊට පස්සේ කිව්වලු දැන් පොඩ්ඩකට ඉස්සලා විශාල වැස්සක් වහලා අකුණක් ගහලා මේ හිටපු නියුන් සහෝදර දෙන්නේ කකුණ වෙදලා මැරුණා. ගොම්බානත් මලා. දැන් ඉතින් ගම්ම කලබල වෙලා මේ කුඹරට ඇවිල්ලා තියෙන්නේ කියලා ඇහවලු. ඔබතුමා කොහෙද හිටියේ? මම මෙන්න මේ බුසාගාරේ හිටියේ කියලා. නිදාගෙනද හිටියේ කියලා නෑ කිව්වා. ක්ලාන්ත වෙලා හිටියවලු නෑ කිව්වා. ඒකල බුදුදහමසාර ශ්‍රාවකයන් අහනවා ඒ ගල්පන් 100ක් යන වෙලාවේ සද්ද ඇහෙන්නේ නැතිකද හෙන හොඳ ඇත්ත හෙනයක් ගහද්දී නියුන් දරුවෝ නියුන් සහෝදර දෙන්නෙක් මැරලා ගොම්බාණක් මැරන වෙලාවේදී ඒක ඇහෙන්නේ නැතුව ඉන්න ධ්‍යානෙද හොඳ කියලා. ඉතින් අර අර වෙන්නේ මොකද්ද? අර අන්‍ය තීර්ථක ශ්‍රාවකයා අන්තිමට බුද්ධ ශ්‍රාවකෙක් වෙන එක තමයි. ඒ මොකද හෙන ගහපු හින්දා. එන නොගැහුවා නම් ඒක වෙන්නේ නැහැ. අපිට එනයක් ගහන්න ඕන බල්ලෙක් ඇස්සොත් නිකහාන් සද්දයක් ආව ගමන් ඉතින් අපි ඒක විශාල කරගන්නවා ඒක සංඥාව ගන්නත් පුළුවන් අපිට නොගන්නත් පුළුවන් සාපේක්ෂ හුදෙකලාව අඳුරලා තියෙනවා එහෙනම් අපි ඇත්තක තියෙන හුදෙකලාවට වාංගු කරලා බලනවා නම් විවේකයට වාංගු කරලා බලනවා නම් එහෙනම් විශ්‍රාමයට වාංගු කරලා බලනවා ඕනේ නම් ඒ සද්දේ පිළිබඳ නඩු කියලා කෑ ගහලා දඟලන්න පුළුවන් එතකොට අපි සංඥාවක් ගත්තා වෙනවා අපිට පුළුවන් සංඥා නොගෙන ඉන්න පුළුවන්. හැබැයි සංඥා නොගෙන හැම වෙලාවෙදීම හුදේකලාවේ සරණ පතනවා. හුදේකලාව සරණ යනවා. විවේකයේ සරණ යනවා. එහෙම නැත්නම් විස්රාමයේ සරණ යනවා. ඒ විස්රාමයේ එතකොට තනවා වඩාගෙන තියෙන්න ඕනේ Taman ළඟ. ඉන්ද්‍ර කීලයක් වගේ හදිස්සි වෙනකොට ඒක අල්ලගන්න. එතකොට මේ සද්දේ ඇවිල්ලා ගියා. ඒතකොට ඒකේ සංඥාව ගන්නෙත් නැහැ, නොගන්නෙත් නැහැ. ඇත්තටම ඒ දේ ඒ බව ඒක නේව සංඥා නා සංඥා කියලා තේරෙන්නේ පස්සේ සලකලා බලනකොට ඒක පිළිබඳ මතක සටහනක් හිතේ නැහැ. මතක සටහනක් හිතියන හොඳට මතක තියාගන්න තණ්හාමාන දිට්ඨි නිසයි මතක සටහන හිතේ. අපි යමක් පිළිබඳ මතකයක් අපිට තියෙනවා නම් අපිට බොහොම වැදගත් විදිහට පේනකට වැදගත් කාමයක් එතන තියෙනවා. තණ්හාවක් තියෙනවා. තව වැදගත් මාන්නයක් තියෙනවා. වැදගත් දිට්ඨියක් තියෙනවා. ඒක නිසා අපි රැයක් නිදාගෙන හැරෙනකොට හීන කෙල කෝටි ගණක් දකිනවා. තණ්හාමාන දිට්ටි වැඩි හීන විතරක් මතක හිටිනවා. අනේ කියන ලෝකෝටි ගණක් මතකෙට එන්නේ නැහැ. ඒකේ සංඥාවක් තිබුණා කියන්නත් බෑ නෑ කියන්නත් බෑ. ඒක බලපෑම තියෙන්නේ බලන මනුස්සයාගේ අගේ ආඩම්බරේ මත. බුදුජානනාංශයේ ඔය වේසාලී මං හිතනවා. වැඩ ඉන්න වෙලාවක මේ මේ උදේන රජුරන්ගේ නගරේ ඉන්න වෙලාවක උදේන රජුරන්ගේ විෂ උනේ මාගන්දියා ඒ එක සිද්ධිය මාගන්දිය නිසා අනෙක් සිද්ධිය අන්‍ය තීර්ථක නිසා පාරේ බහිනකොට සංඝයා වහන්සේලාට බහින්න පටන් ගන්නවා. බහුකී දවසල හග්ගිඩි හග්ගිඩි කියලා කතාවක් තියෙනවා. ඒ වගේ වෙන්න ඇති. ඉතින් ඊට පස්සේ ආනන්ද හැමතුලේ බුදුහාමරට කියනවා ස්වාමීන් වහන්සේ මේකේ බින්ද පාත කරන්නත් බෑ පාට බහිනකොට මිනිසුන්ට හරියට කුණු අරපෙන් බයිනෝ මන්දිරට ඔබ වහන්සේටත් බයි. ඒ නිසා අපි වෙන තැනකට යන් කියලා. ඒසට බුදුහාමරෝ කියන දන්නේ නැතුව ආන දෙතිනි කියලා. දෙතිනි කියලා පස්සේ බැන්නොත් දැන් මොකද කරන්නේ? ඒ නිසා මම ඔබට එකක් කියනවා දවස් හතක් යනකොට ඉවර වෙයි. ඔන්න ඔය කරබන හිටපන් කියලා. ඉතින් ඇත්තටම දවස් හත යනකොට මේ බැනුම් වල තියෙන පුස්තම නිසා නැතුනට පස්සේ සරුවචන් ආංශේ ඒ ආනන්ද හැමතුරන්ටත් නෙවෙයි කියන්නේ මාගන්ධියටත් නෙවෙයි කියන්නේ අන්‍ය තීර්ථක ශ්‍රාවකයන් නේ බුදුරජාණන්ස උදාන පාළියක් මතක් කරන නැත්නම් සුවාසයක් යනවා උන්වහන්සේ දේශනා කරනවා ගාමී අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ටෝ නේව අත්තනානෝච පරං දහේය කුසන්ති පස්සා උපදීන් පටිච්ච නිරූපදීන් කේන කුසෙය්‍යම් පස්සාවි ආනන්ද හැමදාම මේක අහගෙන ඉඳලා පස්සේ අපිට ධර්ම සංගායනාවට එකතු කරලා දැන් අපිට මේ උදාන පාළියේ මේක තියෙන්නේ ඉටි උත්තක පාළිය. තියෙන්නේ හැබැයි ආනන්ද හැමදාම නෙවෙයි කියන්නේ. බුදුහාමුදුරනේ කියේ වෙනම ඒක. ගාමේ අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ටුඹ ගම් වාසීව ඉන්න පුළුවන් අරඤ්ඤ වාසීව ඉන්න පුළුවන්. සැප දුක දෙකේ ස්පර්ශ කරනවා. ගාමේ අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ටු නීව ආත්තනා නොච පරන්දහේය. හරියට මේ සංඥාව පිළිබඳ හොඳ හැඟීමක් ඇති එකනා මේ සැපට හේතුව <clears throat> මම කියාගන්නෙත් නෑ ඒක ඇති කරපු අසවලා කියලා බාහිරේ ආත්මයක් හොයන්නෙත් නෑ මේ දුක ඇති උනේ මම නිසා කියලා ගන්නෙත් නෑ බාහිරේ කෙනෙක් නිසා කියලා ගන්නෙත් නෑ නිවත්තනා නොච පරන්දහේය මුසන්ති පස්සා උපදීන් පටිච්ච උඹ උඹේ අගයන් ආඩම්බරයන් කොහොමද ඒ අනුව තමයි එන සැප හෝ දුක වර්ගීකරණය කරන්නේ බලන් ගොඩාක් තණ්හාමාන දිටි තියෙනවනම් ඔස්ස ළඟින් මැස්ස යන්න බෑ තද වෙනවා. තණ්හාමාන දිටි අඩු නම් ඒව ගණන් ගන්නෑ. ඒ නිසා උපදී Tamange ඔය සංසාරේ ගේන මල්ලක් තියෙනවනේ පොදියක් තියෙනවනේ. ඒ පොදියට උපදී සම්පatti කියනවා. මේ මේ ලෝකේ නම් කියන යමක් කමක් තියෙන කෙනා කියලා කියන්නේ Taman හම්බ කරපු ටිකට උපදී කියලා කියනවා. සංසාර ගමනටත් අපිට පොදියක් තියෙනවා. ඒ පොදිය හැටියට තමයි එන සැප දුක දෙක විඳින්නේ. කුසන්ති පසා උපදින් පටිච්චෝ උඹ යමක් දිහා මේ විදිහට මේක හොඳයි නරකයි සැපයි දුකයි සාධාරණයි අසාධාරණයි ධාර්මික අධාර්මික මේ තේරම බේජන මිනුම් කෝදුව හැටියයි සිද්ධ වෙන්නේ ඒක මිනුම් කෝදුව තමයි තණ්හාමාන දිට්ටි නිරූපදීන් කේන පුසෙයියුම් පස්ස ඒකින උපදීන් රහිතන කෙසේ ස්පර්ශෝ ස්පර්ශ කරයිද ඉතින් අපිට කවදාකවත් මතක තියාගන්න මේ පොළවේ මට්ටම් කරන්න බෑ. පොළොව මට්ටම් කරනට වැඩිය හොඳයි සෙරෙප්පු කුට්ටමක් දාගන්නේ. එතෙන් පොළවේ කටුකෝල් යනට හංගලනට වැඩිය Taman සෙරෙප්පු දෙයක් දාගන්න එක තමයි ලේසි වැඩි. ඒ නිසා මේ කරා පැමිණෙන දේවල් මේ අසවලා විසින් මට සැප පිනිස කරන ලදී නැත්නම් මා විසින් මේ සැප උපයා ගන්නා ලදී. අසවලා විසින් අර දුක මට කරන ලදී නැත්නම් මේ දුක මා විසින් ඇති කර ගන්නා ලදී කියන දෙකේම යට මේ ආත්ම දෘෂ්ටිය තියෙනවා. Taman දැනගත්තොත් මේ කර්මානුරූපව එහෙම නැත්නම් හේතුඵල ධර්ම අනුව මේ දේ එනවා මේක සැපක් වශයෙන්වත් දුකක් වශයෙන්වත් අඳුරගන්න යන්න එපා. මේක කො වේදනාවක් වශයෙන්ම නැත්නම් සංඥාවක් වශයෙන්ම ලේබල් එක ඕනේ නැහැ. ඒ ලේබල් එකෙන් වටිනකමකුත් තියෙනවා Taman කවුද කියන එක අහුවෙනවා. Taman ඒකට දාන ගාන ලේබල් එක හැටියට තමයි ඒ සංසිද්ධිය මැනිල්ල සිද්ධ වෙන්නේ. ධම්මපදේ පටන් ගන්නකොටම දොරවල් දෙක ඇරිය වගේ බක් කාලා පළවෙනිම ગાත දෙකේ තියෙන්නේ මොකද්ද? මනෝපොබ්බංගම ධම්ම. මේ සියල්ලම මනස පූර්වංගම කරගෙන තියෙන්නේ. මනෝසෙට්ඨා. මනස ශ්‍රේෂ්ඨ කරන තියෙන්නේ මනෝමය මේ මුළු ලෝකයක් ඒ ලෝකයේ පිළිබඳ ඉන සංඥාවලොත් ඒ සංඥාවල් දෙන අගයන් ගන්න සේරම මනෝමයයි. ඊට පස්සේ පදුත්ත මනසෙන් දෝෂිත මනසෙන් යමක් කෙරුවොත් යමක් කිව්වොත් යමක් හිතුවොත් කරත් පිටිපස්සේ යන ගොන් ගොන් ගොන් කුරේ පිටිපස්සේ යන කරත්තට උද වගේ මචං කර්ම රස කරනවා. ප්‍රසන්න මනසෙන් කෙරුවොත් තමයි පිටිපස්සෙන හෙවණැල්ල වගේ ඒ කරන කින දේ යනවා කර්ම රැස් වෙනවා. ඒක නිසා තමන් උත්සාහ කළොත් මේකේ සංඥා නොගෙන ඉඳ සංඥා විරත්තස්සන සම්ති ගන්තා පඤ්ඤා විමුක්තස්සන සම්ති මෝහා සංඥාංච දිට්ඨිංච යේ අග්ගහේසුන් තේ ගට්ඨයන්තා විචරಂತಿ ලෝකේ යම් කිසි කෙනෙකුට මේ තමන් කරා එන මේ ආනාපාන කරනේනොට සද්දෙට වේදනාවට හිතවිලිට සංඥා නොගෙන ඉන්න පුළුවන් නම් මම කියන්නේ ඔකට පුළුවන් කියලා. ඔව් පුළුවන් නම් සංඥා විරත්තසන සම්ති කන්තා. ඕකේ කිසිම තැනක ගැට වැටෙන්නේ. එයා සංඥා ගන්නේ නැති නිසා ඒ සිද්ධිය යnderනවා. මෙලකයි සිද්ධිය වාර්තාගත කරගන්නෙත් නෑ. ඒක හොඳයි කියන්නෙත් නෑ. නරකයි කියන්නෙත් නෑ. කාටවත් කියාපාන්නෙත් නෑ. යnderරිය. පඤ්ඤා විමුක්තසන සම්ති මොහාය. යම් කිසි කෙනෙකුට තේරුණා මේ ප්‍රඥාවන්තයෙකු විසින් කළ යුත්තේ මෙව මතක ධාන අනුණ්ඩ කියේ කියා පත්‍ර වලට ලියලියා දඟලන එක නෙවෙයි. ඒකට වෙන්නේ තමම කක්ක කරලා කක්ක ගාන එක තමයි කට්ටියගේ. කක්ක කරාට කමන්නේ වැති කීයක. එළිය කරන්නත් ඒවා කරලා ගහන්නත් ඒවා. ඒක තමයි ඔය සංඥාවෙන් සිද්ධ වෙන්නේ. සංඥා විමුක්තසන සම්තිමෝය දන්නවා මේ ඕන කෙනෙක් ඕන විදිහට ගාගත්තට මේකෙන් සංඥා ගණන් සංඥා ගන්න නැතුව ඉන්න එකට කියන්නේ අපි කියන්නේ ගණන් ගන්න නැහැ කියන. මං කියන්නේ ගාලල්ල. ඔය මොනවා වුණා ගාලල්ල. ඔය හෙට වෙනකොට ඕක සම්පූර්ණයෙන්ම වෙනස්ලා. දැන් ඉතින් නකට පුම්බගෙන කෑ ගහගෙන ස්ටේජ් බැඳගෙන ස්පීකර් බැඳගෙන කෑ ගහනවා. ඒ කෑ ගහන තරමටම හෙට වෙනකොට සම්පූර්ණම චිත්ත වෙනවා. ඉතින් ඒක දිහා බලහින්නකොට පේනවා සංඥාංච දිට්ඨිංච යේ අග්ගහේසු යම් කිසි කෙනෙක්ගේ සංඥාවක් ගත්තනම් ඒකම දිට්ඨියක් ගත්තනම් තේ ගැට්ඨයන්තා විචරಂತಿ ලෝකෝ උන් ගැටමින් ලෝකේ හැදිරෙනවා. ඒගොල්ලෝ වරපර වලපර පල කියාගෙන වර කියාගෙන ආයුධ අරගෙන දඬුවම් කරගෙන සත්ත්ව දාන දණ්ඩ දාන කලා විවාද සේරම තියෙන්නේ මේ අහක යන කුණු කන්දලයකින් ගත්ත සංඥාවයි. අහක යන කුණු කන්දලෙන් සංඥා නොගන්න මිනිස්සයාට පුළුවන් ශික්ෂණයේ තියෙන මිනිස්සයාට කියලා විඤ්ඤාය ප්‍රඥාව නැහැ. ඉතින් එහෙම සංඥා ගන්න කෙනා සංඥා නොගන්න කෙනාට කියන්නේ නෝන්ජලයයි කියන. තවත් නම් වචන ටිකක් තියෙනවා සභාගරුක නැති නිසා මම කියන්නේ. බුබ්බඩේ කියලා කියනවා. බීරෙලියට වීණා ගායනා වගේ කියලා කියනවා මොනවා කිව්වත් ගණන් ගන්නේ නැහැ කියලා කියනවා සාමාන්‍ය නෝන්ජලය තමයි කියන්නේ. හැබැයි ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා නෝන්ජලිය කියලා හරි කමන්නේ කර්ම රැස් කරගන්න කර කරගන්න නැතුව බේරෙන්න පුළුවන් ඔබ බීරෙක් වගේ හිටපන් කියලා. එහෙම නැතුව මේගොල්ලෝ සන්තෝෂ කරන්න ගිහිල්ලා තමන් අත දැම්මොත් ඒගොල්ලෝ යයි සිද්ධිය නිසා තමන් කර්ම රැස් කරගත්තා. පස්සේ අන්තිමට ගෙවන්න වෙන්නේ තමන්. ඒ නිසා ඇහුණාට මොකද බීරෙක් වගේ ඉඳලා බේරියා. උඹට ඔක පෙන්ුණාට සම්පූර්ණ අසාධාරණේ පේනවා. උඹ පොට්ටෙක් වගේ හිටපන්. යෝගේ හොඳට තේරෙනවා මෙයාට කණ්ඩ දෙයක් ගහන්න ඕනේ කියලා නෑ. අතපය බන්නතිකා වගේ හිටපන්. එතෙන් මේ බේන යුද්ධය පැසිතල හැටි මේකේ තියෙන රෝමන් නීතිය රෝමන් නීතිය හැටියට මේක වැරදි මේකේ තියෙන බුද්ධ නීතිය බුද්ධ නීතියට මේක නේ දන්නේ නැති මෝඩේ කණේ බුද්ධ නීතිය තේරෙන්නේ නැහැ. රෝමන් නීතිය තේරෙන්නේ නැත්නම් මෝඩෙක් වගේ බැන්නම් මලමිණියක් වගේ ඉඳලා හරි බේරෙන්නේ කියලා. මොකද මේ ලෝකේ හැටිම තමයි තමනොත් කක්ක කරගෙන ගාන එක. දැන් යෝගාවචරයා ඒ අකින්චඤ්ඤායතර නේව සංඥානා සංඥායතර ගියොත් අනාගාමිත් වෙලා තියෙනවනම් සංඥා වේදෙන් නිරෝධයට යන්න පුළුවන්. නමුත් යෝගාවචරය සංඥාව ගත්තොත් අනාගාමි වෙනකොට අනා ගන්නවා. හැම මගුලෙකින්ම අනා ගන්නවා හැම තැනම කක්ක ගන්නවා. ඉතින් අනාගාමි වෙන්න හරි අනාගාමි වෙන්න අනාගණ්ඩ හරි දෙකම ළඟ ළඟ තියෙන. මේ විද්‍යාවයි අවිද්‍යාවයි දෙක වගේ. ඉතින් දක්ෂයා කවුරු අනාගත්තත් ඉතින් අනාගාමි වෙලා පැත්ත කරලා නිකන්. අනිත් එක න ะ එහෙම පුළුවන් ද අපිට ඉන්න දන මේ ආරච්චල ඉන්න දන මේ එහෙම වෙන්න දෙන්න පුළුවන් කියලා යුක්තිය පැනලන්න උත්සාහ කරනවා. ඒ යුක්තිය පැනලන්න යන හැම තැනම සංඥාවක් සහ දිට්ඨියක් අනිවාර්යයෙන්ම තියෙනවා. සංඥා සංඥාංච දිඨින්ච යේ අග්ගහේසුන් තේ ගහට යන්තා විචරಂತಿ ලෝකේ. මේක කවුරු බුදුන් දැකලා නිවන් දැක්කත් Taman නිවන් දැක්කත් මේ ගැටුම ලෝකේ නැති වෙන්නේ. එනිසා Taman දැනගන්න ඕනේ මේක ආකෙන්චඤ්ඤායතන කියන කිසිම දෙයක් නැති తත්වයේ කියන එක මූල ධර්මමය හොඳම තැන තමයි. සංඥාග්ගය තමයි. නමුත් ඒක මේ ලෝකේ පවත්න්න බැහැ නිසා සංඥා ඇත්තේත් නැති නැත්තේත් නැති තැනකට ගිහිල්ලා මම භාවනා කරන්න ගියාට මම පුළුවන් තරම් සද්ද නැත්තනකට යනවා. නමුත් සද්ද සියල්ලම නැත්තනක් ලෝකේ නැහැ. මම පුළුවන් තරම් රූප නරක රූප නැත්තනකට ගියාට ඒ රූප සම්පූර්ණයෙන් නැත්තනක් හම්බ වෙන්නේ නැහැ. මම මොන්න තරම් කොට්ට උඩ වාඩුණත් මොන්න ආසන ගත්තත් පුළුවන් තරම් සැපෙන් වඩනට මේ කයේ කියන කය තියෙන බවට තියෙන වේදනාව කවදාකවත් නැති වෙන්නේ. අපි මොන්න තරම් පින් කළා තිබ්බත් බුදුහාමතුරු ඉන්න කාලේ ජේතවනාරාමේ හිටියත් මේ හිතවිලි කවදාකවත් නැති වෙන්නේ. අපිට තියෙන මේ පොඩ්ඩක් අඩු කරලා අල්ලපනල්ල ඇස්සේ ආනාපානෙ දියත් කරගන්න. දියත් කළ පුළුවන් තරම් හබල් ගගා හබල් ගගා මැද මොහොතේ ගැඹුරු මොහොතේ ගියාට පස්සේ ඔය රැළේ තියෙන අකුරු ගතිය අඩු වෙනවා. නපුරු ගතිය අඩු වුණාට රැළ නැත්තේ නෑ. ඒ නිසා කවුරු චිතන්නකයි බුදුහාමරණේ බාඩි වෙච්චාම කිසිම සද්දයක් ඇහෙන්නේ කිසිම හිතවිල්ලක් නැහැ. කිසිම වේදනාවක් නැතු යන භාවනාවක් තියෙනවා කියලා. ඉතින් අර හිතාගෙන ඉන්න බුදුහාමුදුරන්. නමුත් සරුවචන් වහන්සේ භාවනා කරනකොට තනියම ඉන්නකොට කල්පනා වෙලා තියෙනවා අනේ මේ රජවරු මිච්ඡර අයබදු අය කරන්නේ නැත්නම් මේ දුප්පත් මිනිසුන්ට කොච්චර ලේසිද කියලා. හිතෙනකොටම මාරවංශනේ ඇවිල්ලා කිව්වලු මං කිව්වේ නැද්ද? මං කිව්වේ නැද්ද ගී ගියා තහරනකොටම කරන්න යන්න එපා කියලා. දැන් උනත් ගියොත් රජ කිපුලවත්පුර රජකම් බාර ගන්න පුළුවන් මාත් එන්නම් කිව්වලු උපැමැති වෙලා හරි උදව් කරන්න කියනකොට බුදුහාමර වටපිටුල කවුද මේ සපෝට් එක දෙන්නේ මාරයා. බුදුරජාණන් වහන්සේත් පැත්තකට යනකොට හිතවිලි එනවා. හිතවිලි එනකොටම ඒකට උදව් කරන්නේ ඒ හිතවිලි දිගේ යවන්නේ තන්නේ කර මාරය. එතකොටම බුදුරජාණන් තව පාපී මාර කියලා බුදුරජාණන්සේ මාරය දකින්නකොටම තත්ේව අන්තරදාය. බුදුරජාණන්ට හිතවිලි ආවේ නැහැ, බුදුරජාණන්ට වේදනාව ආවේ නැහැ කියන බෑ. බුදුරජාණන් නිකුලතරාමෙට ගියාට පස්සේ විශාල පිරිසක් සාක්කි කුලයකට උනා. බුදුරජාණන් කෙලින් ඉන්න බෑ කොන්දරේදී. ආනන්ද හැමදාම කිව්වා ආනන්ද හැමදාම සාක්‍ය වංශේ ආනන්ද වට්ටම් බෑ. මම මෙතන බුදිය ගන්නම්. ඔබ බණ ටිකක් කියපන් කියලා. ආනන්ද හැමදාම වටත් අතට ගත්ත බණ කිව්වට පස්සේ කිව්වා ආනන්ද මං කිව්වා වගේ තමයි බොහොම හොඳයි. මට හරි කොන්දේ අමාරුවක් තිබුණා. ඊට පස්සේ මේ ජීවකයා කතා කරනවා කියනවා තද බල ඉෂේකක් වුණා. තද වල බඩේකක් වුණා. අපි හිතන්නේ ඒව නෙවෙයි මේ භාවනා කරන අයට ඉෂේකක් වුන් බඩේකක් වුන් දතේකක් වුන් ඉන්න බෑ. ඒක ආවොත් ඒ ආහාර දීපු අයගේ වැරද්දක් නැත්නම් මේ ආහාර බටහිර අහල පහල ඉන්න අයගේ වැරද්ද කියලා කොහොම හරි බලනවා කෙනෙක් හෝ නැත්නම් තමන්ගේ වැරද්දක් වශයෙන් දාන. ඒ හැම දෙයක් හරහාම සංඥාච දිට්ඨිංච සංඥාවකුත් අල්ලලා තිනවා දිට්ඨියකුත් අරගන්නවා මිනිහෙක් ඉන්නවා එයා මට සැපක් දෙනවා. මිනිහෙක් කියනවා බාහිරේ යමට දුකක් දෙනවා. නැත්නම් මමයා මේ සැප ඉපෙව්වා. මමයා මේ දුක ඉපෙව්වා කියලා හැම වෙලාවකදීම අනිවාර්යම ඝට්ටණය කියලා කියනවා. ඝර්ෂණය කියලා වචනක් තියෙනවා. ඝර්ෂණය කියන වචනයයි ඝට්ටණය කියන වචනයයි ස්පර්ශය කියන වචනයයි පටිඝය කියන වචන සමාන වචන. ඉතින් ඒව දිගේ අන්තිමට එක එකමත එක ගෑවෙනකොට රත් වෙනවා, කීරි ගෑවෙනවා, පීරි ගෑවෙනවා. එන්නේ ඒක තමයි දුක කියන්නේ. දුක දුක පෙන්නකොට අර්ථකථන කීපයක් තියෙනවා. එක අර්ථකථනයක් තමයි බොස්කෙඩිය කරත්ති බොස්කෙඩිය අලවංගුව මත කැරගෙනකොට නැත්නම් අලවංගුව ස්ථිරවතියේදී බොස්කෙඩිය කැරගෙනවා කරත් යන හැම වෙලාවෙම ආගිරි ගන්නවනේ. පුදුමාකාර තදවිලක කරතේ නතර කරලා තිබුණත් බොස්කෙඩියට හරි වේදනාවකින් තමයි අලවංගු උස්සගෙන ඉන්නේ. මේ මැදට බොස්කෙඩිය කැරගෙනකොට ඒ ඒ ආය දු කියන ඒ දුෂ්කර ඛ කියලා කියන්නේ අක්ෂය කියන වචනේ කියන එකයි අර්ථකථනය දෙන්නේ. ඒ අක්ෂය දරා සිටින බොස්කෙටිය ඉතාමත්ම දුකසේ තමයි ඒක දරාගෙන. ඒකට ග්‍රීස් දානවා, දික් කරනවා, පොලිෂ් කරනවා, රේසර් දානවා, බෙයාරින් දානවා මොන හිල්ලම කෙරුවත් මෙතන කැපෙනවා. ඒ නිසා මේ සංසාරේ අපි මේ යන ගමනේ අනිවාර්යයෙන්ම ඒ පෙළන ගතිය, තවන ගතිය තියෙනවා මේක සංඥා කරන්න යන්න එපා. මේක කහටවත් කියන්න වචනෙට දාන්න එහෙම නැත්නම් අභිවදනය කරන්න යන්න යන්න යන්න මේ කේන්ද්‍රිය වැඩි වෙන්න පටන් ගන්නවා. මේකට papuwe වතුර ටිකක් ගාගෙන ඉවසපම් papuව මේ සංසාරේ බුදුනා ඔයින් අයිට අඩු කරන්න විදියක් නැහැ. ඒ නිසා ඕක චෝදනා නොකර කාටවත් හේතු කරන්නේ නැතුව මේක විඳවන මමෙක් ඉන්නවා කියලා හිතන්නේ නැතුව මේ හේතුපටි ධර්මයක් තමයි හේතුඵල ධර්මයක් තමයි මේ තවන ගතිය, පෙළන ගතිය. කොච්ච කොච්චර දේවල් අඩු කරගෙන ගියා. නුරුස්නා දේවල් අඩු කරන ගියත් මේ තවන ගතිය, මේ පෙළන ගතිය කවදාකවත් නැති කරන්න බෑ. ඉතින් ඒකට අඩු කරන්න පුළුවන් තරම් අඩු කරලා ඒකත් එක්ක විවේකීව ඉන්න ගමන් ඒතොර තමයි තේරෙනවා හැම වෙලාවෙම මේකේ පෙළෙන ගතියක් තියෙනවා. හැම වෙලාවෙම මේකේ තවන ගතියක් තියෙනවා. හැම වෙලාවෙම මේක ඒක හේතුවක් නිසා එන හේතු රාශියක් සංකත වෙන එකක්. හැම වෙලාවෙම මේක ස්වරූපේ වෙනස් වෙනවා. මේක තමයි දුක්ඛ සත්‍ය. මේකට දුක්ඛ සත්‍ය කියන්න කම්මැලි නම් මේකට දුක්ඛ සත්‍ය කියනකට අව탁සිරු වෙනවා නම් ආර්ය දුක්ඛ සත්‍ය කියලා නමක් දාගන්න. මේකල බලන්න මේක ඉවසාගෙන ඉන්නවනම් හැම වෙලාවෙම එළඹ සිටි සිහියෙන් වර්තමානයේ පවතින මේ ඝර්ෂණය මේ පිරිමදින ගතිය දිහා බලනින් දෙක කවුරුත් නිසා වෙන දෙයක්වත් නෙවෙයි තමන්මනාපෙන් ගත්ත දෙයක්වත් නෙවෙයි දෙගොල්ල හේතුවක් නිසාත් නෙවෙයි අස්ථානේ වෙච්ච එකක් එහෙම නැත්නම් විසම හේතු කෙනෙක්වත් නෙවෙයි. මේ පෙර සංසාරේ හේතුවක් නිසා ඉපදිච්ච නිසා මැරෙනකන් මිය ගස්සිනේ නැති වෙන්නේ. අපි මේ සංඥා කිරීමෙන් කරන්න හදන මේක ආසවලා විසින් කරන ලද්දක් මට දුක පිණිස පිහිටියා. ආසවලා විසින් කරන ලද්දක් මට සැප පිණිස පිහිටියා. දැන් මම විසින් ඉපෙව්වා. මේක සැපයි මේක දුකයි කියන හැම වෙලාවකදීම සංඥාංච දිඨින්ච මේ දෙක අහුවෙනවා ඒක එනවත් එකම ගැටුම ඝට්ටයන්ත ස්පර්ශය පාටිගය ඝර්ෂණය එන්න පටන් ගන්නවා මේක මේක පිළිබඳ සංඥා ඇත්තේත් නැති නැත්තේත් නැති මේක පිළිබඳ සංඥාවක් තියෙනවා නමුත් ඒක කිසිසේත්ම කාටවත් කියපන්න යන්නේ සංනිවේදනය කරන්න යන්නේ ඒක අභිවදනය කරන්න යන්නේ භාග වාග් බහුලයට දාන්න යන්නේ ප්‍රපංච කරන්න යන්නේ මේක තමයි යන්න පුළුවන් අවමේ කියලා ඒක දරාගෙන ඉන්න පුළුවන් ගතිය දිගේ යන්න ගියොත් ඒ යෝගාවචර තියෙනවා ගත කරන හැම චිත්තක්ෂණයකම අලුතෙන් කර්ම රැස් කරන්නේ නමුත් මොකද්ද ගෙවෙනවා ඒ ගෙවෙනදී කියනවා නම් කේන්ද්‍රී ගන්න කේන්ද්‍රී ගන්න පුළුවන් නමුත් තපස කියන්නේ තාදී ගුණය කියලා කියන්නේ ඒක අප්‍රකාශිතව මුවින් නොබනින කියන වචනයක් අපේ තියෙන්නේ මුවින් නොබනිනවා වචනෙන් කියන්නේ හැබැයි කාගෙන දරාගෙන ඉන්න එක තමයි මේකේ තියෙන්නේ. ඉතින් ඒක මේ ආනන්ද සප්පයි සූත්‍රයේ සංඥාව හරහා විස්තර කරාට මේක ලස්සනට රූප හරහා විස්තර කරන්න පුළුවන් ඇති. වේදනා හරහත් ඔය හොඳට විස්තර වෙනවා සලායතන විභංග සූත්‍රයේදී. ඒ සංස්කාර හරහත් විස්තර කරන්න පුළුවන්. විඥානය හරහත් විස්තර කරන්න පුළුවන්. ඉතින් නමුත් මේ ආනන්ද සප්පාය කරපු මේ සංඥාව හරහා විස්තරේ පමණක්ම නෙවෙයි සර්වඥාන්සේගේ දේශනා විලාස ගොඩක් තියෙනවා. ඉතින් අපි කරන්න තියෙන්නේ අපිට යම් තාක් ජීවිතේ වැඩවලදී සංඥාව හරස් කපලා අපිව යම් යම් දේවල් හඳුනා ගන්නවා. අපි යුනිවර්සිටි කෙනෙක් කියන්නේ අඳිනවා කියලා. ඒක ඇඳලා ඉන්නේ කියලා කියන්නේ. ඌ ඇඳලා ඉන්නේ කියන්නේ අඳින්නේ කොනාට තමයි වෙන එක තඳින දෙයක් නෑ. ඒක එක දේවල් වලට අඳිනවා. අපි හැත්තරම මේ චරිතයේ ජීවිතේ රංගපානකොට අපේ වේදිකාවකට නැගලා පුදුමාකාර ඇඳිල්ලක් තියෙනවා. අපිට දැන් ප්‍රകൃතිය මතක නැති වෙලා ඇඳපු එක ප්‍රകൃතිය වෙලා. ආපහු ආවට පස්සේ ඒ විකාරයම නතර කරලා එහෙම නැත්නම් මේ රංගපෑම නතර කරලා නැත්නම් මේ තණ්හාවාණිති නතර කරලා අපි යම් වෙලාවක ආපුවාම දැනෙන්නේ gedara පාළුයි වගේ. හරි කම්මැලි වගේ. හරි කොන් වුණා වගේ. හරි නිකමෙක් වගේ. නිකන් නෝන්ජලෙක් වගේ. මොන් සරුවචනන්සේ කියන එක ශික්ෂාවකින් අරගෙන බලපං එතන කෙලෙස් නැති බව බලපං. ඒකල ඒක මිහිරියාවක් කරගන්න. ඊක පටිච්ච මේ සත්‍ය සම්පජඤ්ඤේ කරගනි. කරගෙන මේක මේ මිනිස්සෙක් විසින් කරන්න පුළුවන් තමන්ට කරන්න පුළුවන් උපරිම කරුණාව මෛත්‍රී බව කරගන්න ගියොත් ඒකේ නාලුතෙන් කර්ම රැස් කරන්නේ නැහැ තිබුණේ වගේ වන්න පටන් අර ගන්නවා. ඒ කාන්තේම මන ජීවත් වෙන කෙනෙක් බවටපත් වෙනවා. අනිත් හැම කෙනෙක්ම ජීවත් වෙනවා වෙනුවට මවාපෑම්, රංගපෑම්, අංග භූෂණ, එහෙම නැත්නම් අංග සංස්කරණය කරමින් මේ යන ගමනේයි අර වගේ ඒ කිසි දෙයක් කරන්නතෝ බලන්නේ නැති එකන දිහා බලනකොට සර්වචනංශ පේනවා මේ ඒ අංග සංස්කරණය නොකරන හරීම නිර්ව්‍යාජ හරියටම වර්තමාන ජීවිතේන අවංක චරිතයක් ගත කරන බවත් අනිත් එක්කන දැන හෝ නොදැන මේ කරන විකාර නිසා ඒක නොදන්නා වේගයක් ඇති කරනවා එහෙම නැත්නම් කර්ම රාශියක් රැස් කර ගන්නවා අන්තිමට පරිසන්දෙනකොට එයා දන්නේ කොහෙන්ද මේ ආවේ කියලා දෙක අතර සම්බන්ධතාවය හොයාගන්න බැරි වෙච්චාම ඉෂාත බැඳගෙන අඬනවා. අනේ මං වනේ වනසීපාරයකටවත් මෙහෙම කරදරයක් වෙන්න ඉපයි කියලා පේන්නේ නිකන් කවුරුත් කරපු එකක් වගේ. නමුත් ඒ කාන්තයෙන් වරතලා ගත්ත සංඥාව. ඒ කාන්තයෙන් වරතලා ගත්ත දික්තියක් නිසා ඒ කර්ම බීජ තැම්පත් වෙන නිසා හැම චිත්තක්ෂණයක්ම අපි උත්සාහ කරන්න ඕනේ කොච්චර පෙර කර්ම ගෙවුනත් ඒ කර්ම නිසාවත් හිත දරත භාවයටපත් කරගෙන හිත කම්පන චර්චලපත් කරන අලුතෙන් කර්ම රැස් කරන පටන් අරගත්තොත් යෝගාවචරයක් නෙවෙයි. යෝගාවචරය කියලා කියන්නේ කර්ම ගෙවිච්චාවයි. තාම දුකසේ දරා ඉන්න නමුත් පුළුවන් තරම් උත්සාහ කරනවා මේ චිත්තක්ෂණය තව කෙනෙක්ගේ හිත රිදවන්නෙත් නැහැ මගේ හිත රිදව ගන්නෙත් නැහැ. මයිලක යම් ශිල්පීය ඥානයක් තියෙනවා නම් මයිලක යම් ඉවසීමේ ශක්තියක් තියෙනවා නම් මයිලක යම් කුසලතාවයක් තියෙනවා නම් උත්සාහ කරනවා ඉතින් මට හුඟක් වෙලාට ඒක පේන්නේ මේ හොඳ බෙන්ස් හරි රෝල්ස් රොයි හරි කාර් එකක තියෙන shock absorber එක තමයි. ඒකට shock එක ගත්තට දෙන්නේ නැහැ. කාගෙන දරාගෙන ඉන්නවා. ඉතින් ඒ හොඳ shock absorber එකක් තියෙන වාහනේ මගියට හරි පහසුයි. shock absorber නැති ගත්තන් ට්‍රැක්ටර් එක. ට්‍රැක්ටර් නැගකට පස්සේ නිට්ටරෝම හෙල්ලෙනවා. ඉතින් ඒක නිසා අපි උත්සාහ කරමු හොඳ ලක්ෂරි කාර්යයක් යනවා. හුද්ද සුඛෝපභෝගී කාර්යකණේ වයින් යන්න පුළුවන් වෙනවා නැත්නම් ට්‍රැක්ටර් එකේම ගියොත් එimhe ගල්වල පාරක බර කරත්තයක් ගියා. ඒක නිසා ඒකට අදාළ වෙන මේ සංඥාව මහා ලොකු විදිහට හිතන්න යන්න එපා. Tamante ඉදිරිපත් වෙන එක ඉදිරිපත් වෙන අවස්ථාවේදී ඒකේ තියෙන මේ හඳුනා ගැනීමේ කෘත්‍යය. ඉතික මිතාමත්ම කිට්ටු වෙන එක තමයි තව කෙනෙකුට sannivedanaya කිරීම. හඳුනා ගැනීමයි sannivedana එකයි අක්ෂේය සංජීව සත්තා අක්ඛේය යස්මින් පතිටිතයි කියලා. Taman කතා කරන දේ අනුව තමයි තමයිගේ සංඥාව හිතේ. යමක් හඳුනගන්න විදිහ තමයි කතා කරන්නේ. කතා කරපු දේ තමයි අපි අහුවෙන්නේ. ඒ නිසා කතා නොකර හිටියොත් කිසි දෙයකට අහුවෙන්නේ නැහැ. ඒ නිසා පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ. හඳුනා ගැනීම කරන්නත් එපා, මතක සටහන් තියාගන්නත් එපා, තිබුණු දේවල් ගැන පශ්චාත්තාප වෙන්නත් එපා. භාවනා කරනකොට සංඥා එන්නේ වරේ. යන්නේ ඵලයක්. ඒ නිසා අනීව සංඥා නාසඤ්ඤායතනකට ගියාට පස්සේ ඒ බුද්ධිලා භාවනා කරලා දියුණු වෙච්ච එකනේ නැද්ද කියලා මොන යකාටවත් අල්ලන්න බෑ. මොන විදියකට හොයන්න බෑ. මොකද යකාටත් සංඥා එනවා. ඒ වන්ච ප්‍රතික්‍රියා නොකරීම විතරයි පේන්නේ තියෙන්නේ. ගොඩනෙක් කියනවා භාවනා කරපේකන ළඟට සංඥා නොආයුතුයි. පව් නොආයුතුයි. ලෙඩ රෝග විස බීජ නොආයුතුයි. චෝදනා නොආයුතුයි. එනමුත් ඒ මනුස්සයා දන්නවා එතන නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ මොනවා කරා පමෙන්නුණත් ඒකට ප්‍රතික්‍රියා කරන්න ඒවා හඳුනා ගන්න යන්නේ. ඒ නිසා ඒව එතන එතනම ලොප් වෙනවා. අන්න එහෙම සියලු දිනාග වාහනේට හොඳ ෂොකප් සෝවරයක් ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දවසේ ධර්ම දේශනාව නැත කරනවා. සියලු දිනාට සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා